ගෞරවනීය <coughs> ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනිම ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුමු දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නිබ්බේතික පරියායං වෝ භික්ඛවේ ධම්ම පරියායං දේශිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිසාමි තීති Thank you. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවක නිතරම වගේ සූතානුග්‍රහිතය පිණිස නැත්නම් ශ්‍රුතමය ඥානීය සඳහා එහෙම නැත්නම් පොතේ දැනුම ලබා ගැනීම සඳහා නිතරම භාවනා දවසේ කාලයක් වෙන් කරනවා බණක් අහන්න ධර්ම කොටාශයක් සම්මාසුනේ කරන්න. ඉතින් ඒ සඳහා දවසේ කාලසටහනේ ලැබිච්ච වේලාවයි මේ ඉතින් මේ වැඩමුළුව සඳහා මම මාතෘකාවක් තෝරාගත්තා. සර්වචන්නාංශයේ විසින් දේශනා කරන්න හේච්ච අංගුත්තර නිකායේ චක්කනිපාතේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයේට සංගීතීකාරක ස්වාමින් වහන්සේලා නම තියලා තියෙන නිබ්බේධික සූත්‍රය කියලා. සමහර විටක නිබ්බේධික පරියාය ධර්ම කියන එකත් මේකට මේ සූත්‍රයට සම්බන්ධ වෙනවා. ඒ නිර්වේදය නැත්නම් අවබෝධය දිහාවට යොමු කරවීම තමයි මේ සූත්‍රයේ අදහස. ඒක නිසා මේ සූත්‍රයේ ਸਰවචනන්ති විසින් සිවණක් පිරිස ගැන කල්පනා කරලා ਸਰවචන් වහන්සේගේම අදහසකින් මේ සූත්‍රය මේ මාතෘකාව පිරිසට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා පළවෙනි පාඩේම සඳහන් කරනවා නිබ්බේධික පරියායන් වෝ භික්ඛවේ ධම්මපරියායන් දේශී ස්වාමීන් වහන්සේ නුඹලාට මම මේ නිබ්බේධික පරියාය නම් වූ ධර්මපරියායක් දේශනා කරන්න හදන්නේ තං සුනාත කියලා ඒ මාතුකාව ගෙන හැර දක්වලා පිරිසක අවධානීය මාතුකාට යොමු කරලා පිරිසට එක කුළු ගන්නනවා තං සුනාත මෙය හොඳින් අසාගන්නේ මෙය අසව් ධාරේත මේක හොඳට හිතේ දරා ගන්න මානසිකරෝත ඒ අනුව තමන්ගේ හිතවිලි පැවැත්වීම මානසිකාරය මෙනෙහි කිරීම පවත්තන්න භාසි ස්වාමීටි අන්න විදිහට තුන් ආකාරයකින් කුළු ගන්වලයි මම දැන් ඔන්න කියන්නයි හදන්නේ කියලා පුදුම ලස්සන විදිහට පිරිස අවධානයේ Taman දෙසට ඇති කරගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව තමයි ਸਰවචන් වහන්සේ ඒ වගේ අවස්ථාවලදී ධර්ම කොටස ඉදිරිපත් කරන්නේ. ඊට වෙනස් අවස්ථාවලුත් තියෙනවා යම් යම් සිද්ධිය ඇති වුණාට පස්සේ ඒ සිද්ධිය පදනම් කරගෙන ඒ සිද්ධියේ යට තියෙන ධර්ම කොටස මතු කරන්නත් ਸਰවචනාසේ දේශනා කරන විලාස තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් අහන ප්‍රශ්න මත ප්‍රශ්න විචාරාත්මක දේශනාක් තියෙනවා. මේවට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න දේශනා කියලා කියාදීමේ ආසාවමයි. පිටිසට මේ ටික මම කියලා දෙන්න ඕනේ කියන ਸਰුවචන් ආචිතම වැටහෙන අනික් අයට වැටුණොත් හොඳයි කියලා ਸਰුවචන් ආචිතම වැටහෙන ධර්ම සඳහා මේ විදිහට සුණාත ධාරේත මනසිකරෝත කියලා ඒකින් අඩුම ප්‍රඥාව ඇති සූදානම් නැති අන්ට අර සුණාත කියන ಪದේ තමයි ආරාධනා පාඩේ වෙන්නේ මේක අහලා හුදු සුතමේ ඥානයකට බහුසුත භාවයට මේක හේතු කරගන්න කිට්ටු කරගන්න වැඩි කරගන්න සුණාතය සුතමේ ඥාන දෙක ධාරේත කියලා කියනවා එයින් වැඩිය හොඳ ශී කල්පනාව ධර්ම ගෞරවය පින සැදී පැහැදී ඇතියක් ඒ දේ අහපු දේ මතක තියාගන්න පුළුවන් ධාරණ ශක්තිය ඇතියත්තන්ට ධාරේත කියලා කියනවා සුණාත ධාරේත අහලා මතක තියාගන්නයි කියලා. එතකොට ඒ ඇත්තෝ ඒ ධර්ම කොටාස Taman දන්නා ඊට කලින් අහලා හිතේ තියාගෙන ඉන්නේත් එක්ක මේක ධාරණ ශක්තිය මතක තියාගෙන සංසන්දනය කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ ශක්තියත් ලෝකෙ බොහොම ගරු කටයුතු ඥානයක්. ඒකට චින්තාමය ඥාන කියලා කියනවා. පර්යාය ඥාන කියලා කියනවා. අන්වේ ඥාන කියලා කියනවා. තර්ක ඥාන කියලා කියනවා. ඉතින් පරියත්ති ශාසනයේ නැත්නම් අපි ඉගෙන ගැනීමෙන් ਸਰවඥ දේශිත ධර්ම කොටස ඉගෙන ගැනීමෙන් යන්න පුළුවන් ඉහළම තැන එතන තමයි. හොඳට අහලා හිතේ තියාගෙන ඒ දේ තර්කයට අනුව කල්පනා කරලා බලනවා. අන්වේ ඥාන ණය ක්‍රමයට බලනවා. එහෙම නැත්නම් පర్యాయ ක්‍රමයට සලකා බලනවා. ඊට පස්සේ හොඳටම පිං ඇති පස්චිම භවිකෝ එහෙම නැත්නම් නෙය්‍ය පුද්ගලයෙකුට ඒක මානසිකාරය පවත් මානසිකාරය පවත්වන්න පුළුවන් එනිසා ඒක තමයි ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් මේ කියාපු මේ අහපු දේවල් පරියන්ක භාවනාදී කොහොමද මම මගේ භාවනාවට සම්බන්ධ කරගන්නේ මේ කාරණා කොහොමද මම සක්මන් කරනකොට සක්මන් භාවනාවට සම්බන්ධ කරගන්නේ කොහොමද මම මේ ධර්ම කොටාස එදින්දා ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා අර ඇසු අසහගත් දරාගත් ධර්ම කොටාස මානසිකාර්යයට ලක් කරගන්න පුළුවන් ඉන්නේ ඊටාම සුළු පිළිසකට ඇත්තටම සර්වඥාන්සේ මුලින් මුලින් මෙහෙම කෙනෙක් නැහැ කියන තරමටම හිතුවා. මේ ලෝකේ ਸਰවඥාන්සේ විසින් සාක්ෂාත් කරගන්න දීදිච්ච අවබෝධ කරගන්න දීදිච්ච මේ ණයතයානික ශ්‍රී සද්ධර්මය අහන්ඳ දරන්නවත් ඉතිහාගිය මානසිකාරය පවත්තන්න කෙනෙක් නැති වෙයි කියලා හිතලා ධර්ම දේශනා කිරීමට පැකිලිච්ච බවක් සූත්‍රයේ සඳහන් වෙනවා සූත්‍ර පිටකයේ ඒ තරම්ම මේ කොටාස ධර්ම කොටාස ගැඹුරුයි ඒ වගේම සංකීර්ණයි. ඉතින් ඒ නිසා කලාතුරකින් කෙනෙකුට තමයි අහලා ඉති තියාගෙන ඒක ක්‍රියාවට නම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් තවත් ලස්සන පැත්තක් මතුවෙනවා. පිරිසේ වනහන සිවණක් පිරිසේ සමහර සුතමේ ඥානයේ සඳහා නැත්නම් සුතමේ ඥානයට පමණක් පින් ඇති ඇත්තොත් ඒ පිරිසි වැඩි වෙයි ඉඳගෙන ඉන්නවා. තව සමහරක් ඉන්නවා සුතමේ ඥාන ඉක්මොළගේ චින්තාමේ ඥාන පැත්තෙන් මේ බණ කොටස් අහලා ගලපලා තර්කානුකූලව ණය ක්‍රමයට තේරුම් ගන්න ඇත්තෝ. තවත් කොටසක් ඉන්නේ සුතමේ ඥානින් ඇති වැඩන්නේ. ඒ තර්කයෙන් කල්පනා කළ වැඩකුත් නෑ මේක කොහොම හරි භාවනා කරලා බලන්න ඕනේ. ජීවිතයට සම්බන්ධ කරලා ගන්න ඕනේ. ඒක තමයි වැදගත් දෙය කියලා. ඒ භාවනාවට නම් අනු පිළිසක් තියෙනවා. ඉතින් සර්වඥාන්සික මේ ධර්ම දේශනාවේදී ධර්ම දානදී අර තුන්වන පිළිසෙටම සංග්‍රහයක් සිද්ධ වෙනවා සංග්‍රහයක් සුත්තමේ ඥානියත් වැඩෙනවා පිටිසකට තව සමාඩ සුත්තමේ චින්තා සුත්තමේ චින්තාමේ දෙකම වැඩෙනවා බලාතුරකින් කෙනෙක් සුත්තමය චින්තාමය භාවනාමය කියලා කියන්නේ අන්නේ තුන් කොටසම වැඩෙනවා ඉතින් ඒ වැඩිච්ච පිරිස අතර පැවතීගෙන එන પરම්පරාවක් තමයි අපි මේ වෙනකොට අවුරුදු 2600ක් වෙනකොට 2550ක් වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් අදත් ඒ විදිහම තමයි බණක් කියනකොට සමහරෙකුට ඒක හුදු චින්තාමය ඥාන පිණිස සමහරෙකුට ඒක භාවනාමය ඥාන පිණිස තවත් පිටක් හුදු මේ සූත්‍රමය ඥාන පිණිසත් හිටිනවා. ඒ කොයි එකත් පුංචි කරලා සලකන්නේ නරකයි. නම් කිසි කෙනෙක්ගේ භාවනාමය පැත්ත විතරක් ඉන්නේ කරා හිතෙන තියෙනවා චින්තාමය ඥාන පොතේ ගුරු ගුරුකම් වැඩ සුත්තමේ ඥාන කියන එක මේ ණයට ගත්ත දෙයක් ඒ නිසා හොඳ නැහැ කියලා. ඉතින් ඇත්තටම බැලුවොත් හැම කෙනෙකුටම යම් ප්‍රමාණයක ධර්ම ඥානයක් තියෙනවා නම් මේ ක්‍රම තුනේ තමයි ලැබිලා තියෙන්නේ. ඉස්සල්ලාම මේක කාටවත් ලැබෙන්නේ සුතමේ පැත්තේ. ඒක නිසා අපි ඔක්කොටම ශ්‍රාවකයෝ කියලායි කියන්නේ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ බුදුන් කියන්නේ අහන පිරිස. ඒ ශ්‍රාවකයන්ගෙන් කොටසක් තමයි ධාරණ ශක්තිය ඇති ඇත්තෝ චින්තාමය ඥාන පැත්තට දියුණු කරන්නේ. ඒත් ඇත තාම භාවනාවට බහැලා නැහැ. ජීවිතේට මේ ධර්ම සම්බන්ධ කරන හැටි දන්නේ නැහැ. ඒ පිටින්සමුත් ඊටාම සුළු පිරිසක් භාවනාවට නැගලා සුතමේ චින්තාමේ භාවනාමේ කියන තුන් කොටසම සම්පූර්ණ කරගන්න මහන්සි වෙනවා. ඉතින් තවත් එතකොට තව අතිරේක මූලධර්ම ප්‍රශ්නයක් පැන නගිනවා. භාවනා කරන කෙනා නැත්නම් මානසිකාර්යය පවත්වන කෙනා කොච්චරක් සුතමේ ඥානෙ තිබිය යුතුද කොච්චරක් චින්තාමේ ඥාන තිබිය යුතුද කියන එක ਸਰවඥ මතය බොම් විවෘතයි. භාවනාමය චින්තාමේ පමනක් ඇතුව භාවනා සමාවෙන්නේ සුත්තමේ චින්තාමේ පමනක් ඇති භාවනා නොකර නැත්තෝ හිතා ගන්නවා මේ සුත්තමේ ඥාන 100%ක් සම්පූර්ණ වෙන්න ඕන චින්තාමේ ඥාන 100%ක් සම්පූර්ණ වෙන්න ඕන ඊට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ නිසා භාවනා කරන කෙනෙක් සුත්තමේ යටින් චින්තාමේ යටින් අංග සම්පූර්ණ වෙන්න ඕනේ ඉතින් ඒ නිසා ඒ යත්තන්ගේ වචනවල යත්තන්ගේ දේශනාවල බීතිකාවක් ඇති කරනවා මේ ආවට ගියාට භාවනා කරන්න බෑ. ඒකට මෙන්න මෙච්චර මෙච්චර සුතමේ ඥාන තියෙන්න ඕන. මෙච්චර මෙච්චර චින්තාමේ ඥාන තියෙන්න ඕන. එහෙම නැතුව මේක කෙරුවට හරියන්නේ නැහැ කියලා. ඉතින් මේක කොච්චරක් මේ මතය ඇටුවම් බහගත් මේ මතය ලංකා ඉතිහාසයේ ලංකා ශාසනයේ වෙනසක් ඇති කරාද කියනනම් බුද්ධ ජයන්තිට ඉස්සර වෙලා 2500 1956ට ඉස්සර වෙලා නැත්නම් බුද්ධ වර්ෂයෙන් 2500 ඉස්සර වෙලා ලංකාවේ පැවතිච්ච දේශපාලන සමාජික සහ ආර්ථික වාතාවරණයේ කිසිම කෙනෙක් කල්පනා කරේ නැහැ අද භාවනා කරන්න පුළුවන් මේ ධර්ම කොටස ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන් ඒ නිසා ඒ ඒක බැරි පැත්තට අමාරු පැත්තට දාපු නිසා ප්‍රතිපatti විශේෂ ප්‍රතිවේද සාසන ඉවරයි කියලා සෑහෙන ජනමතයක් තිබුණා ඒ ජනමත ඊටං හාස්‍ය ජනකම සංසිද්ධිතමයි ලංකා ඉතිහාසයේ තියෙන අපි වටාරමට ගිහිල්ලා අන්තිම රහතන් වහන්සේ හිට පන්සලට වැඳලා එනවා. ඒ කියන්නේ ලංකා ඉතිහාසයෙන් රහතන් වහන්සේලා පිහිලා ගිහිල්ලා ඉවරයි. අනිකුත් ඒ වෙනකොට තිබුණ බුරුමේ තායිලන්ත වගේ රටවල් වල මේ රහත් වෙන්න කට්ටිය උනන්දු වෙද්දී ලංකාවේ කට්ටිය දැන් ඉතින් රහත් પરම්පරාව භාවනා પરම්පරාව ආර්ය પરම්පරාව ඉවරයි කියලා අන්තිම රහතන් වහන්සේට පන්සලට වැඳලා හරි පින් කරගන්න ඕනේ කියලා ඒ රහත් මිනි පෙට්ටියට ඇණේ ගහලා තිබ්බේ. ඔය බුද්ධ ජයන්ති ඉස්සර වෙලා. නමුත් එදා මේ දතුර මේ අවුරුදු 50ක පමණ කාලයට අයිති પરම්පරාව තමයි අපි මේ එක වාලයක් අතරසලා ඉන්නේ. ඒ පිටසට තේරෙනවා එදා ඒ විදිහට මේ මානසිකාරෝධ කියන භාවනාමය වශයෙන් සම්බන්ධ කරගන්න පැත්ත කර නොහැක්කක් විදියට සාසනේ පණ නැති එකක් විදියට සලකපු එක අද ඊට වැඩිය වෙනස් තාලයකට යම් ප්‍රමාණයකට මේකට කාලේ ගන්න ඕනේ මේක වටින දෙයක් අහලා හිතලා විතරක්මදී භාවනා කරන්න ඕනේ භාවනා කරුවොත් ප්‍රතිඵල තියෙයි කි ඒ සඳහා ඔය 100ට 100ක්ම සුත්තමේ ඥානය අවශ්‍ය නැහැ ඒ සඳහා 100ට 100ක්ම ධාරණ ශක්තිය අවශ්‍ය නැහැ ඔය දැනට තියෙන ටික ඇති ඒකෙන් යම් කියන අදහස ලංකාවේ එවකට හිටපු ශාසන භාරදාරකාරියත්තු කිව්වේ ඒව නිකන් හිතුවක් අර අදහස්. එහෙම කරන්න බෑ 100%ක් සුතමේ ඥාන තියෙන්න ඕනේ 100%ක් සීලෙ තියෙන්න ඕනේ 100%ක් ධාරණ ශක්තිය තියෙන්න ඕනේ එහෙම නැත්නම් විතරයි භාවනා කරන්න පුළුවන් කියලා නොකෙරෙන පැත්තටයි ඉර ඇඳිලා තිබ්බේ. ඒ 56 ඊට පස්සේ අවුරුදු 11කට පස්සේ වගේ තමයි නිස්සාරණ වනේ වගේ දැන් බී උනේ. ඒ කියන්නේ අර බෑ කියන මේක පරපුර ඉවරයි කියන පරිසරයක ඒකෙන් විනසක් ඇති කරන්න ඕන කියලා ඉතාමත් විප්ලවීය අදහසක් ඇති කරගෙන ඉතාමත්ම අනතුරුදායක දෙයකට මුදල කාලය ශ්‍රමයේ වැය කරන ඒ වීර පුරුෂයන් නිසා තමයි 67 වෙනකොටම භාවනා මධ්‍යස්ථාන ඇති වුනේ. ඉතින් අපි අද ඉන්නේ 2012 2012 වෙනකොටත් මේ අතු දන්නවා. තමන් භාවනා කරන gederin ඉන්නකොට කොන තරම් කරදරද කියලා. මොනතරම් අමාරු දෙයක ගෙවල් වලින් නැත්නම් ඒත්තු ගන්නලා දෙන්න. එහෙම නැත්නම් Tamante ඒත්තු ගන්නන්න. එහෙම නැත්නම් හිතන්න 67 වෙනකොට මොනතරම් ජනමතයේ මේ වගේ වැඩවලට hina වෙන්නේ නැද්ද? මේ වගේ වැඩවලට උපහාසයට ලක් කරන්නේ නැද්ද? කරන්න බැරි වැඩ කරන්න හදනවා කියලා. නමුත් මේ 45 අවුරුද්ද ඇතුළත මේක නොවැටි දිගටම ගෙනිච්චා. ගෙනියලා අද අපි අද ලෝකයේ තියෙන භාවනාමය අවශ්‍යතාවයට ඉල්ලුමට සරිලන විදිහට යම් ප්‍රමාණයක ඉල්ලුම සැපයීමක් කරගෙන යනවා. ඒ කියන්නේ මේ මානසිකරෝත කියලා බුදුචානන්සේ කියපු අන්තිම සුණාත ධාරයේත මානසිකරෝත කියන එකේ මානසිකරණය මෙනෙහි කිරීම භාවනා කිරීම කියන එක මේ අවුරුදු 50 ඇතුළත ශීඝ්‍ර වර්ධනයක් ඒකාකාරී වර්ධනයක් ඇතිලා තියෙනවා. ඒක හැබැයි සංයුතිය වෙනසක් කරලා තියෙනවා. ඒ 56ට ඉස්සලා තිබුණු භාවනා කරන්නන්ගේ සංවිතියේ හිටියේ අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා පමණයි. මේ උපාසක උපාසිකාවන් හිටියේම නැහැ. ඒගොල්ලන් තිබුණේ අර භික්ෂුන් වහන්සේලාට සීපසම උපස්ථාන කරන එක විතරයි. අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාගේ පරපුරේ සාකිකාරයක් වශයෙන් හිටපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ ඉන්න අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාත් එදා කලේ චතුරාර්යක භාවනා විතරයි. බුද්ධානුස්සති මෙත්තා කර්මසම අසුභස්සති කියන භාවනා හතර විතරයි. මේ හතර කරන්නේ කොහොමද කියලා අරණියට කියලා ඇහුවට පස්සේ කිව්වලු ඕවා නැති වුණත් සීලය රැකගෙන හිටියත් මදයි. ඒක නිසා අරණියට එන්නේ කියලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ගමේ පරිසලේ පැවිදි වෙච්ච පොඩි එකෙක් විදිහට උන්වහන්සේ කල්පනා කරාලු මේ අරණියට ගිහිල්ලා සිල් රකින්න ඕන නම් මම ගමේ පන්සලේ ඉඳන් සිල් රැක්කා. මම අරණියට ගියේ භාවනාවක් හොයන්න. නමුත් ගන්න බෑ. ඒකේ තිබිලා තියෙන්නේ චතුරාර්යක භාවනා පිළිබඳ ગાථා ටික හැන්දෑවේ බුද්ධ වන්දනාවෙන් පස්සේ පෙළට කියවන ටික විතරයි. මොනම තැනකවත් මොනම විදිහකවත් භාවනාවක් තිබිලා නැහැ. ඒකට මේවා මෙහි හැදෙද්දී ලොකු සාංශ වගේ අතෝ ඈත දුෂ්කර පළාත්වල ඉඳගෙන හොයලා තියෙනවා මේ මහානකමේ අර්ථය මොකද්ද? මේ බුද්ධජානනාංශිකේ මේ ධර්ම ශාසනයට වැඩේ මොකද්ද? මේක මේ මානසිකරණේ නැත්නම් භාවනාව නැත්නම් කියලා පුදුමාකාර පරිශන රාශියක් කරලා ඒ පරිශන කිරීමේ තියෙන තද බල ඒ ගැම්ම ඒ ආශාව තියෙද්දි තමයි ඔය ලංකා රජයේ ආරාධනාවකට බුරුම ධර්ම දූත පිරිස් මෙහි ඇවිල්ලා ඒ එන්නකොටම ඉස්සෙල්ලාම ඒකට සම්බන්ධ වෙලා භාවනා කරපු පිරිස් වලට යන්න පුළුවන් උනේ ඊට කසින් ලොකු ස්වාමීන් වහන්සේ මේ අවශ්‍යතාවය දැනගෙන හිටපු නිසා. ඒක අපේ නිසන් වලටත් අපිට ලොකු ගෞරවයක් ලංකාවටත් ඒ ලොකු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වහාම තින්තපොන කඩදාසියකට තින්ත ටිකක් දාපම මුරා ගන්නවා වගේ ඒ බෞද්ධ ඒ බුරුම ස්වාමීන් වහන්සලා දෙන උපක්‍රම භාවනා කර්මටහන් එහෙමම අරගත්තා අරගත්ත නිසා මේ ස්වාමීන් වහන්සලා බොහොම ඉක්මනටම ලොකු ස්වාමීන් වහන්සේට වරයක් දීලා තිනවා උඹ උඹේ භාෂාවෙන් උඹේ මිනිසුන්ට භාවනා උගන්වපන් කියලා ඊට පස්සේ තමයි නිසන් වන්ට වැඩම කරලා මේ කටයුතු කරගෙන ගියේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශාසනය ඇති කරන කාලේ සුණාත ධාරේත මනසිකරෝධ කියලා කියන වචන වල මොන තරම් බරක් මොන තරම් අකුරින් අකුරට ගැම්මක් තියනවද කියලා හිතා ගන්න මේ අවුරුදු 2500ක් ගිය තන සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මද්වීපේ ඒත් අමාරුයි භාවනාව බලපදියම් කරන්න. ඉතින් ඒක නිසා ඒකට උර දීලා ඉදී කටයුතු කරන හැම කෙනාම හිතා ගන්න ඕනේ අපි මේ බුදුහාමුදුරන්ගේ සාක්‍ය දීතා සාක්‍ය පුත්‍ර කියන විදිහට මේ පණිවිඩය ගෙන යන්නයි අපි මේ කැපකිරීමක් කරන්නේ. මේ සඳහා අපි මේ සීලයක පිළිතලා කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පිරිස අතහැරලා දාලා తాවකාලික හෝ කුඩා වූ වේවා මහත් වූ වේවා භවභෝග පිරිස අතහැරලා දාලා මේ උත්සාහ කරන්නේ අපිට ඇහෙන මේ නිබ්බේත පරියාය සූත්‍රය අපේ මතකෙ හිටීද අපි භෞතික විද්‍යාව රසායන විද්‍යාව වගේ සමීකරණ කටපාඩම් කරන හිත මේ ධර්මපරියායක් දරා ගනීද වටිනා දෙයක් විදිහට දරා ගනීද ඒ දරාගත්ත දේ අපිට පරියන්කේ ඉන්නකොට සක්මන් කරනකොට එදිනෙදා ජීවිතයේදී හැරමිකයක් වාගේ කල්යාණ මිත්‍රෙක් වාගේ මනසිකරණයට උදව් කරයිද අපි ඒකටද මේ සැදී පැහැදී ඉන්නේ කියන එකයි අපි මේ සූත්‍ර දේශනාව හරහා නැවත නැවත පිරිසුදු කරමින් අලුත් කරමින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේක සුද්ධ ਸਰවඥ දේශනාවක් යන්න හදන්නේ. ਸਰවඥාන්සේ විසින් කත්තු කම්මිතා ප්‍රශ්නයක් කැමැති කර කියadii මේ කැමැත්තෙන් තමන් වහන්සේ විසින්ම මතු කරපු සූත්‍රයක්. ඒ සූත්‍රය ඉනිෂා ගැඹුරු. ඒ කියන්නේ ඒක සම්පූර්ණ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණම විස්තර කරනවා. ඒ විස්තර කරන නිසා අපිට සහැල්ලුව සල්කල වැඩ කරන්නත් බෑ. ඒ බණ ටිකක් හටපාඩම් කරන්නත් වෙනවා. හිතේ තියාගන්නත් වෙනවා. යෝගෙන් භාවනා කරන්නත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම කොටාශයේ නිබ්බේද සූත්‍ර නිබ්බේධික සූත්‍රය සාකච්ඡා කරනකොට අපි මේ විභාගයකට ලියන්නක්වත් PhD එකක් ගන්නවත් නෙවෙයි උත්සාහ කරන්නේ. හැම තැනකදීම මේ ධර්ම කොටස හරහා භාවනා ජීවිතයට ගන්න තියෙන කමටහන එහෙම නැත්නම් උපදේශ පැත්තයි අපි ඉස්සර කරගන්න යන්න හදන්නේ. ඒ නිසා මේ සූත්‍රයෙන් අපි සැකිල්ල ගන්නවා. සැකිල්ල අරගෙන ඒකෙන් කමඨහන් බණක් වෙන විදිහට ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ වෙන විදිහකට කියනවනම් මේ වැඩමුළුවේ පවත්වන ධර්මදේශනා මේ නිබ්බේධික සූත්‍රය අනුව ධර්මදේශනා මාලාවක් විදිහට ධර්මදේශනා වලියක් විදිහට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර විටක අපිට මුළු සූත්‍රෙම සමාර කරගන්න බැරි වෙයි. නමුත් මේ සූත්‍රයේ සරුවචන් වහන්සේ වගේ නිබ්බේධික ධර්මපරියාය හයක් දේශනා කරනවා. අංග සම්පූර්ණත්වයේ සඳහාත් දේශනා විලාසතිය සම්පූර්ණීමේ සඳහාත් හැම කෙනාගෙන් චර්ිත ලක්ෂණයට ගැළපීම සඳහාත් ඒ එක එක කොටාශයක් අංග සම්පූර්ණ ප්‍රතිපදාව පුෂ්ඨ කරනවා. ඒ නිසා මේ විදිහට ක්‍රම හයක් තියෙන නිසා මේ සූත්‍රය අංගුත්තර නිකායේ චක්කනිපාතේ කියන්නේ හයේ කාරණා අයිතු පොතේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ අනුව ਸਰවචනාංශී අර විදිහට මාත්‍රකාව මතු කරලා දීලා කතමෝච බික්කවේ නිබ්බේධික පරියාය ධම්මපරියායෝ කියලා. මොකද්ද මහනි මම මේ මතක් කරලා දුන්න හඳුනා දීපු මේ නිදර්ශනයේ මාත්‍රකාවේ තියෙන්නේ මම මේ අදහස් කරන්නේ මොකද්ද මේ නිබ්බේධික පරියාය කියලා. දැන් අර සූත්‍රය මේ මාත්‍රකාව අරගෙන එකින් එක එකින් එක විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මුළු සූත්‍රය කියවලා බලනකොට පේනවා කෙනෙකුට නිබ්බේදේ නිර්වේදේ අවබෝධය නිවන සාක්ෂාත් කරගන්න ඕනේ නම් ඒ කෙනා මාත්‍රිකා හයක් දිගේ තමන්ගේ අදහස් විහිදුවන්න වෙනවා දියුණු කරන්න වෙනවා තම තමන්ගේ රුචිකත්වයේ අනුව තම තමන්ට වැටහෙන ක්‍රම අනුව කාටත් ඉස්සල්ලාම ਸਰවචන සීදිරිපත් කරන මාතෘකා තමයි මේ අපි දන්න කාමයේ තණ්හාව කාම ඡන්දය. නිසා කාමයේ පිළිබඳව දතිතු කොටස ටිකක් තියෙනවා. ඊට පස්සේ වේදනාව අපි විඳීම් කියලා කියන්නේ වින්දන සම්බන්ධ දතිතු කොටස් ටිකක් තියෙනවා. සංඥා හැඳිනීම් හඳුනා ගැනීම සඳහා තබන සංඥාවල් පිළිබඳ ආબોධ කරන තියෙනවා. ආශව ධර්ම පිළිබඳව අනුසේ වශයෙන් ආශේ වශයෙන් තියෙන කොම ගැඹුරු කෙලෙස් කොටස් ගැන දැනගන්න කියලා හරුවත් chance මේක අපිට මතක් කරනවා. ඒ වගේම කර්මයේ පිළිබඳව මූලික කම්මසගත ඥාන සම්මාදිට්ඨිය පිළිබඳව හයවෙනි මාසයෙන් වේදනාව පිළිබඳව විස්තර දැනගන්න ඕනේ. ඉතින් ඒකෙදී මේ විදිය මේ හය තියෙන්නේ සූත්‍රය කියවගෙන යනකොට මතුවෙන සූත්‍රයේ කතා ශරීරයේ තියෙන ප්‍රධාන පැතිකඩ හය. එයින් පළවෙනිම සඳහන් වෙලා තියෙන්නේ මේ කාමය කියන කොටස. ඒ කාමය සම්බන්ධව ඒ අවබෝධය නිවන්ගාමී ප්‍රතිපදාවක් වීම සඳහා ඉති මාත්‍රිකා කීපයකට කඩලා සරුවත් චාන්සේ විස්තර කරනවා කාමෝම් බික්කවේ වේජිතපෝ මහණෙනි මේ කාමය කියන එක තුච්ච කරලා පහත් කරලා විෂිකරන්න තියෙන එකක් නෙවෙයි අවබෝධ කරන්න තියෙන එකක් ඒ නිසා සාමාන්‍ය ලෝකයා විශේෂයෙන්ම බෞද්ධ ලෝකයා ගත්තොත් ඒ කාමය කියන එක ලැජ්ජාවට කාරණාවක් එහෙම නැත්නම් කෙලේශයක් භයානක දෙයක් විදියට සලකලා කාම එනකොට ඒක අයින් කරන්න, ඒකෙන් මෑත් වෙන්න, පිරිසිදු වෙන්න උත්සාහ කරනවා. ඒක නරක දෙයක් නෙවෙයි, ඒක හොඳයි. නමුත් කවදා හරි ඒ විදිහට දැනගෙන කාමය හරහා දැකලා විනිවිද දැකලා කාමය අවබෝධ කරන්න ඕනේ නිවන් ලබන්න. ඒක නිසා නම් මෙතෙක් විෂි කරපු අයින් කරපු තුච්ච කරපු කෙලස් කියාපු දේ ඉස්සරහට අරගෙන පරිශනාගාරයේ පරිේෂණ තැටියක් උඩ ඉඳලා අන්වීක්ෂයකින් බලලා මේක මොනවද තියෙන්නේ කියලා බලනවා වගේ ඒ අයින් කරන දඟලපු කාමයේ පිළිබඳව මනා අවබෝධයක්. අපි ඒකට කියනවා කාමයේ මුල, මැද, අග දැනගන්න ඕන. ඉතින් මේ කාමයේ මුල, මැද, අග දැනගන්න අමාරුයි ශ්‍රද්ධාවක් නැති සීලයක් නැති කෙනාට මොකද කාමයේ ළඟට එනකොට මේ ආතුර වෙන ගතිය නිසා කාමයට යටපත් වෙන ගතිය නිසා ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා ඒ කාමය කියන මාත්‍රකාව කාමයේ කියන කෙලේශයට සාර්ථකව මුහුණ දෙන්න නම් එහෙම නැත්නම් මූණට මුල්ලා අවබෝධ කරන්න නම් එයා ඒ අවබෝධ කිරීමේ හිණිපෙත්තට නගිනකොට අවබෝධයේ කුළු ගැන්වෙනකොට ඒකට අවශ්‍ය ශ්‍රද්ධාවෙන් ආඩ්‍ය වෙලා ඉන්න ඕනේ. ඒකට අවශ්‍ය සීලෙන් ආඩ්‍ය වෙලා ඉන්න ඕනේ. ඒකට අවශ්‍ය සති සම්පජාණයෙන් ආඩ්‍ය වෙලා ඉන්න ඕනේ. අන්නේ ආයුධ ටික තියෙනකොට කාමය කියලා කියන්නේ නිකම්ම තුච්ඡ දෙයක්. ඒක කොහොමඩක්ක ගණන් ගන්න දෙයක් නෙවෙයි. නමුත් සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ඒ විදිහට ශ්‍රද්ධාවෙන් ආඩ්‍ය නැහැ. සීලෙන් ආඩ්‍ය නැහැ. සති සම්පජාණයෙන් ආඩ්‍ය නැති නිසා කාමය විලිසම් මේ හිනහා වෙවි ඇවිල්ලා එහෙම නැත්නම් දත් විලිස්සගෙන ඇවිල්ලා සාමාන්‍ය ලෝකයා තලාපෙල්ලා අම්බරලා සංසාරේ කරකොල දාන. ඒ මොකද ඒගොල්ලන්ගේ අර ආයුධ සන්නද්ධ නැතිකම නිසා. එනිසා කාමය සම්බන්ධය අවබෝධයේදී කාමයේ වැඩ කරන මට්ටම් ඒ ඒ මට්ටම් වලදී ඇති වෙන ආතුර වෙන දුෂ්කරතා ආදීනව ඒ ඒ දේවල් යටපත් කිරීමට අවශ්‍ය කරන ආයුධ උපකරණ කියන එක යෝගාචරයට එක රැයින් එක පණිවිඩයකින් එක බණකින් තේරුම් ගන්න බෑ. ඒක සටන් උපක්‍රම රාශියකින් තමයි කාමයේ ඇල්මරාගෙන විෂ කපාගෙන මෙල්ල කරගෙන අන්තිමට කාමයේ හරහා යන්න වෙන්නේ. මේ වැඩපිළිවෙල සේරම අපි කියනවා කාමබිකවේ කාමබිකවේ වේදිතබ්බ. মানে කාමයේ වටහාගත යුත්තක්. හැබැයි මේ උත්කෘෂ්ඨ අර්ථයෙන් කියන්නේ මුලින් මුලින් මේ සර්පෙක් වාගේ. ඒක දපඩි දමා ගන්නකම් ඒක ඉසරුණක් කනවා. කෑවොත් විසමූර්ජා වෙන්න ඉඩ තියෙනවා. කාමෙන් සම්පූර්ණයෙන්ම ආතුර වෙන්න ඉඩ තියෙන නිසා ඒක ක්‍රමිකව ඒක පුහුණු කරලා කාමයේ තේරුම් ගන්න ඕනේ. කාමාන නිදානං වේදිතබ්බං මේ කාම නිදාන සම්භවය කියලා කියන්නේ කාමයේ මේ මේ තරම් දුක් දෙන මේ තරම් අපිව තරම් නොවන පහත්පත් වලට අද දාන මේ කාමයේ නිදාන සම්භවය කියලා කියන්නේ මේක කොහින්ද මේක එන්නේ කියන එක. ඒකට ඒකෙදී සරුවචනාංශිකේ හරි විප්ලවීය ඉදිරිපත් කිරීමක් තියෙන්නේ. ඒක මම හිතනවා දේශනාවේදී දේශනාවලියේදී ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක තමයි පණිවිඩෙත් වෙන්නේ. උඟ දෙනෙක් මේ කාමයේ කියලා කියන්නේ පිටින් ඇවිල්ලා Tamanට පහර දෙන කෙලේශයක් විදියට කාමය පුද්ගලාරෝපණයකට ගන්නවා. ඒක බාහිර හේතු සාධකයක් කියලා. ඒ නිසා අපි මේ බාහිර ලෝකේ සදාචාරගත කරන්න හදනවා. බාහිර ලෝකය කාමෙන් තොර කරන්න උත්සාහ කරනවා. නමුත් ਸਰවචනාංශී තාමත්ම සාධනීය ක්‍රමයකට තාමත්ම දක්ෂව කියලා තිනවා කාමේ පිටින් එන එකක් නෙවෙයි ඇතුලෙන් පිටතට යන එකක් කියලා. භාවනා කරන කෙනා කවදා හරි දැනගත්තොත් මේ කාමයේ කියලා කියන්නේ පිටින් කවුරුරි අපට දාන දෙයක් නෙවෙයි ඇතුලෙන් එළියට වැක්කිරන දෙයක් කියලා අන්නේ වෙනස වෙච්ච දවසට මේ පුදුලා සීක පුද්ගලයෙක් අවබෝධ කරපු පුද්ගලයෙක් හික්මෙන්ද <clears throat> සුදුසෙක් ඉක්මනට හැකියාවක් ඇත්තක බවපත් වෙනවා. අපි යම්තාක් හිතන තාක්කල් මේ කාමයේ තියෙන පිට ඒකෙන් අපි ආතුර වීම සඳහා පිට කාමය සංවර කරන්න ඕනේ. ඒව බොහොම කීකරු කරගන්න ඕනේ ආණ්ඩු මට්ටක් කරන්න ඕනේ කියන තාක්කල් මහා ෂට ප්‍රඥාවකින් වැඩ කරනවා. මහා සීලබ්බත පරමාසිකින් වැඩ කරන්නේ. මහා සක්කාය දිට්ඨියකින් වැඩ කරන්නේ. මහා විචිකිච්ඡාවකින් වැඩ කරන්නේ. කවදා හරි මේ කාමය පිටින් එන එකක් නෙමෙයි ඇතුළෙන්මයි මේක මේ ඇවිස්සුනාට පස්සේ ඇතුළෙන් පිටතට වැగిරෙන එකක් කියලා තේරුම් ගත්තට පස්සේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව බයලජ්ජාව පිළිබඳව විශාල පරිවර්තනයක් මේ බුද්ධලයා තුළ සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම එක එක කනා තුළ මේ පරිවර්තන වෙච්ච දවසේ ඒ සමාජයේ ආර්ය සමාජයක් බාටපත් වෙනවා. ලැජ්ජ බය සහිත සමාජයක් බාටපත් වෙනවා. සංවරයක් සහිත සමාජයක් වඩපත් වෙනවා. එතන ඔක්කොමලා එකතු වෙලා එකතු වෙලා බාහිරේ කාමේ නැතකරන කරන කතා බල්ලෝ කලිසම් අඳින්න බලු සම්මේලන වල ගන්න තීන්දුව වගේ තමයි. එහෙම නැත්නම් මේ රිලව් වැස්ස වෙලාවට සම්මේලන පවත්ලා කියනවලු මේ අනික් හැම සතෙකුටම මේ කැදල්ලක් කියලා එකක් තියෙනවා බිලක් කියලා එකක් තියෙනවා හැංගිලා ඉන්න දෙයක් තියෙනවා බලපල්ලා අපිට අතපය හතර උච්චර දෙදී අපිට කූඩුවක් කියලා එකක් නැහැනේ අපේම කම්මැලිකම අපි හිත උදේ පාන්දරම කට්ටි එකතු වෙලා ගියක් හදාගමු කියලා කට්ටිය වැස්ස එක තුලා කතා කරනවා. වැස්ස පායුවන් චී ගාපුවම ගියාම අනිත් දවසේ වහිනකම් කට්ටියට මතක නැහැ ගියක් නැති බව. ඒ වගේ තමයි මේ ලෝකයා මේ පිටකාමේ හදන්න සම්මන්ත්‍රණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පවත්වනවා. බයලජ්ජාව නැති ඇති කරන සම්මන්ත්‍රණ බල සදාචාර වර්ධන අමාත්‍යාංශිකුත් තියෙනවා. ඒකෙන් විතර පාහර වැඩ කොහෙන්වත් කෙරෙන්නේ නැහැ. ඒකකට කරකත් නැහැ මේ සදාචාරයට භාවනා කරන්න ඕනේ කියන්නේ. ඒගොල්ලෝ මේ පොළොව මට්ටම් කරන්න හදනවා. ඉතින් එහෙව විකාර සමාජයක ඉන්නකොට ඇතුළත හදන්න ඇතුළතයි කාමයේ තියෙන ඇතුළෙම මේක වැගෙන්නේ ඒක හදා ගන්න ඕනේ කියන මනසයා පේන්නේ අර කාම භෝගින්ද පිස්සෙක් වගේ. ඒ මනුෂයා කැලේකට රිංගලා තමන්ගේ ඉදලා සංවර කරන්න හදනවා කියන ඕහොම මේ කැලේ ප්‍රශ්නේ පන්නලා ගිහලා කාමේ වලක් කළා වැඩක් නෑ. පුළුවන් නම් අපි වගේ මේ කාමේ තියෙන දැන ඉඳගෙන පුළුවන් නම් කාමේ වඩපල්ලා කියලා අනේ අභියෝගත් කරනවා. කටමැතක් දොඩවන 99ක් හිම් පිරිසක් ඉන්න නිසා යෝගාවචරයට දෙන එකම දේ තමයි ඔව්වට උත්තර බඳ බඳින්නේ නැතුව ආතුර ලෙඩෙක් වශයෙන් ප්‍රතිකර්ම කරන්නේ. නිසා කාමයාගේ සම්භවය නිධානය ගැන කතා කරනකොට ਸਰුවචන් වහන්සේ සාමාන්‍ය ලෝකේ පවතින තර්කයට තමයි ගෙනියන්නේ. නතුන සම්පූර්ණ විප්ලවවාදී ක්‍රමයකට සම්පූර්ණ රැඩිකල් වාදී ක්‍රමයකට මේ කාමයේ සම්භවය අභ්‍යන්තරගත කරලායි පෙන්වන්නේ. ඒක එහෙම ආත්ම තීන ස්වරූපයක් නෙවෙයි. ඒක හුදු චිත්ත නියාමයක් විතරයි. ඒක හුදු න්‍යාය ධර්මයක් විතරයි. ඒ නිසා ඒ කාමය වැඩ කරන ඕනම තැනක සංසාරේ තියෙනවා. යම් තැනක කාමී නතර කරන්න ඕන නම් නිදාන සම්භවය හොයාගෙන නතර කරපු දවසේ සංසාරේ නතර වෙනවා. ඒ සඳහායි මේ නිබ්බිදපටිආය සූත්‍රය යොමු ලබා දෙන්නේ. ඒ නිසා මේ පුද්ගලයා කාමයේ පිළිබඳව ඒක පහත් කළා තුච්ච කළා විසි කළා නැත්නම් ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරන ගමන් ඒ කාමේ මතුවෙන්න උල්පත මුල සම්භවය නිදාණය කොහෙන්ද එන්නේ කියන එකටත් අවදා අවදිය කියලා කියන්නේ කාමේ දිහා බලාන ඉන්න ගමන් කාමෙන් ආතුර වෙලා ඉන්න ගමන් සමහර විටක එහෙම නැත්නම් කාමය තමම යටපත් කරගෙන වශී කරගෙන ඉන්න ගමන් මම මෙච්චර ආතුර වෙනකන් වශී වෙනකන් தත්ත්වෙට පහත් නැති தත්ත්වෙට වැටෙනකන් හිට මේක වැඩුණේ මම ප්‍රමාද වෙච්ච නිසානේ මං අනිත් දවසේ මේක මෙච්චරම ආතුර විපත්තරපත් වෙනකන් ඉන්නේ නැතුව එච්චරම මගේ தත්ත්වෙ පහත් කරනකන් ඉන්නේ නැතුව අප්‍රමාදීව මේක අල්ලගන්න ඕනේ කියලා යාට ප්‍රතිපදාවක් එළියට එනවා අන්නේ ප්‍රතිපදාවට කරන්නේ නැවත නැවතත් කාමයේ මතුවෙන ස්වરૂපේදී අච්චරම ඔද්දල් වෙනකන් ඉන්නේ නැතුව අච්චරම තුච්ච තත්ත්වයටපත් කරන්න ඉන්නේ නැතුව කාමයේ හට ගන්න ආසෝ පැත්තට එච්චරම කුණු වෙන්නේ ඉස්සෙල්ලා නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවට යෑම තමයි මෙතන කාම සම්භවය කියලා කියන්නේ. කාමයේ නිදාණය හොයනවායි කියලා කියන්නේ. ඒක මේ කාමයේ ඉන්න ගමන් කරන දෙයක්. නැවත නැවත කාමයේ මතුවෙද්දි මතුවෙද්දිම අච්චරම ඔද්දල් වෙන්නේ ඉස්සලා කාමයේ දැක ගන්න මහ පුදුම පරිශන තෘෂ්ණාවක් ආර්ය පරිශන තෘෂ්ණාවකින් වැඩ කරන්න ඕනේ. ඒක ਸਰවඥාන්සේ කිව්වේ කාගවත් අරෝපදේශ අනුන්ගේ උපදේශatu නෙවෙයි. උන්වහන්සේ තනියම මේක හොයාගෙන කරලා කොච්චර හරි කියනවනම් ඒක හොයාගත්තට පස්සේ වුණත් මේ කාමදාස කාමභෝගී කාම ගුණයන් රැවටිලා ඉන්න මිනිස්සු මේක කිව්වට තේරුම් ගනිද කියන සැකෙත් මතුවා. පස්සේ මහා බ්‍රහ්මයාගේ විශේෂ ආරාධනාවක් නිසා තමයි ගියේ සමහරු ඉන්නවා ස්වාමීන් වහන්සේ ඇහි දුවිලි අඩු ඇත්තෝ කෙලෙස් අඩු ඇත්තෝ ඒ ගැන අනුකම්පා කරලා බණ කියන්න කිව්වට පස්සේ තමයි මේක ඉදිරිපත් උනේ නිසා මේ කාමයේ නිදාන හොයන්න කියලක පෙරදෙනවා කියලක බය වෙන දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. නමුත් කලාතුරකින් හරි ඒක හොයාගන්න පුළුවන් වුණා නම් ਸਰවඥසික ප්‍රයත්නය සාර්ථක වෙනවා. ඒ වගේම මේ පුද්ගලයාට හැබෑ වෙනසක් යාගේ පෞරුෂත්වයේ සිද්ධ වෙනවා. ඒ නිසා නිදාන සම්භවය හොයන එකත් මේ නිබ්බේධික පරයය සූත්‍රයේ ਸਰවඥාන්සේ දෙන උපක්‍රමයක් කාමයේ සම්බන්ධව ඊගාට කාමයේ වේමත්තතාවය දක්වන්න ඕනේ මේ කාමය එක්කෙනෙකුට පහර දෙන්නේ තනි සේනාවක් සේනාංක ගානාවකින් පහර දෙනවා එක එක පැතිවලින් ගන්න මේකෙන් බannකොට අතකින් බදිනවා මේකෙන් බannකොට ඒකෙන් බදින නිසා පුංචි කළ සලකන්න අරකයි එකම විචල්්‍ය සාධකයක් නෙවෙයි තියෙන විචල් සාධක රාශියක් එකතු වෙලයි කාමයේ කියන පොදු නමට වැටලා තියෙන්නේ ඒක නිසා අරසකලියත් එක දොරක් නෙවෙයි විවිධ විවිධාකාර දොරවල් තියෙනවා. ඒ දොරෙන් කොයි එකෙමුත් එන්න පුළුවන්. කොයි එකෙන් ආවත් කාමේ. ඒ නිසා කාමයේ මේ වේමත්තතාවය තියෙනවා. විවිධාංගීකරණයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයා ඒක හරි වැදගත් ඒ කාමයේ වේමත්තතාවය ඉඳගෙන පරියන්කේ භාවනා කරනකොට අපි එක જાතික කාමයකට පුරුදු කරනවා. සක්මනට යනකොට ඒ ටිකක් වේමත්තතාවය වැඩි කරලා විවිධ පැති වලින් කාමයේ එන්න ඇරලා කියන්නේ කාමසේන දෙක තුනක් එන්න ඇරලා රණ්ඩු කරනවා. එදින්දා ජීවිතේදී සියලු කාමසේනාවලෙදී මේ භාවනා මධ්‍යස්ථාන එක නෙවෙයි සාමාන්‍ය එදින්දා ජීවිතේදී සියලු කාමසේනාවන්ෙදී සතිය පාත්තන්න පුළුවන් ද කියලා බලන්න. ඉතින් ඒ නිසා අයට වේමත්තතාවේදී කරන්නේ කොටු කරලා එකක් එක සේනාවක් අල්ලගෙන ඒක ආණ්ඩු මට්ටු කරන්න දෙන ගන්නවා. දෙක තුනක් අල්ලගෙන ආණ්ඩු මට්ටු කරනවා. ඔක්කොම ඉන්නර්ලා ආණ්ඩු මට්ටු කරනවා කියන ක්‍රමයට ඒක බලකවණේක කාමයාගේ වේමත්තතාවය හරහා සිද්ධ වෙන්නේ ඒ නිසා සර්වඥාන්සේගේ සතන් උපක්‍රමයක් හැදිලා තියෙන්නේ කාමයාගේ තියෙන ෂටගතිත් එක්ක තමයි. කාමයාගේ තියෙන වංචනික ගතිත් එක්ක තමයි. කාමයාගේ තියෙන මේ විවිධාංගීකරණ වෙලා පහර දෙන ගතිය දැකගෙනයි සර්වඥාන්සේ සතන් උපක්‍රමය හදලා තියෙන නිසා හතුරගේ බලවත් භාවය දැනගැනීමට කාමයේ වේමත්ත භාවයේ විවිධාකාරයෙන් කාමයේ පෙනී සිටින ආකාර විමතතාවේ දැනගන්න කියලා ਸਰවඥාචේ සඳහන් කරලා තියෙනවා. ඊගාවට මේ විදිහට කාමයේ ගැන නොසලකා හැරලා කාමයේ රමණීය කරලා කාම කාමෙන් තෙත් වෙලා ඒ කටයුතු කෙලොත් එන විපාක. නොදැනුවත්වම කාමයේ විලා අපිව යටපත් කළොත් එන විපාක දැනගන්න කියනවා. එහෙම නැත්නම් යෝගාවචරයට මේ කාමයේ දැනගෙන කාමයේ මුල අල්ලගෙන ඒක බිම දමා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ. අවශ්‍යතාවය මතුවෙන්නේ අපි දැන හෝ නොදැන මේ කාමයට උඩගිඩි දීලා ධෛර්යය දීලා අන්තිමේ කාමයේ අපි තලාව බාගෙන යන්න පටන් ගත්තට පස්සේ අපි හිතා ගන්න බැරි අන්ත දුකකටපත් වෙනවා. ඒ නිසා කාමයාගේ විපාක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක ඇයි මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ? ඇයි බුදුහාමුදුරුවෝ මේක කියලා දෙන්නේ කියන ප්‍රශ්නේ අහුවොත් ලෝකයා තාමත් මේ කාමයට තියෙන වංචනික කැමැත්ත නිසා කාමයාගේ විපාක පවා සැපයක් විදිහට සලකනවා. කාමයේ ඇවිල්ලා මේ කරදර කරද්දි ඒක ඒ පුද්ගලයාට පෙන්නේ දුක්ඥයට පෙන්නේ ඒක මිහිරි වේදනාවක් විදිහට සැපක් විදිහට. ඒ නිසා ਸਰවචනාංශේ කාමයෙන් සම්පූර්ණ අයින් වෙච්ච කෙනාට පේනවා මේ හරියට මේ පොඩි දරුවෙක් ගොම පොලෝක තමම කක්ක කරපු ටිකක් අතගගා සන්තෝෂෙන් hinaවෙ ඉන්නකොට ඒ පොඩි දරුවට ඒක හරි සැපයි. මොකද අම්මට තේරෙනවා චී බබා කක්ක නේද කියලා කියනවා. බුදුහාමුදුරුවෝ අම්මගේ බැලුමින් බලන්නේ පෘථජ්ජනය පොඩි බබා තමන්ගේ කක්ක ටික අත ගන්න කි රස්නේ තියෙන සාකල් චූ ටිකක් අත ගගා ඉනවා. දැන් නම් දරුවන් දෙව හම්බ වෙන්නේ දැන් මේ පිංග කඩලෝ දරුවෝ හැදෙන්නේ. ඊශ්වර තමයි ඔය ගොම්පලවල වල දරුවෝ තිබ්බේ. එතකොට මේ දරුවෝ අසුචිත් එක්ක සෙල්ලම් කරනවා වගේ තමයි පෘථජ්ජනය කාමයට එක්ක කරන සෙල්ලම. ඒක යාට බුද්ධහදීන් උත්තමයන් වහන්සේලාට වෙන්නේ ඒ දරුවගේ නොදැනුවත්කමට රස්නියට අත ගෑවට අනේ ටිකක් ලොකු වෙලා එහෙම කක්කල්ලන්නේ නැහැ. එතකොට එපා වෙනවා. ආන්නේ වගේ දර්ශනයක් තියෙනවා මේ කාමයාගේ විපාක එහෙම නැත්නම් ආදීනව කියන කොටස ඒකත් අපි හදාරන විශේෂයේ එක විශයක් වෙනවා. කාමයේ කියලා හදාරන විශේෂ එක විශේෂ විශේෂයක් තමයි කාමයාගේ විපාක. ඒ විපාක දැකපු දවසක තමයි ඒ කාමයේ නිරුද්ධ වෙච්චාම කාමයේ හටගන්නේ මෙහෙමයි. ඒ කාමේ නිරුද්ධ කෙරුවොත් තමන්ගේ මේ විපාක වලින් තොරව පීඩාවකින් තොර තැනකට යන්න පුළුවන් කියන එක නිරෝධය පිළිබඳ මතක ඡායාවක් ගන්න නම් කාමයාගේ ආධින හොඳට දැනගන්න ඕනේ. ඉතින් මේකේ ලස්සනම කැලේ තමයි ආන්නේ විදියට කාමයේ කියන මාතෘකාවේ පැතිකඩ ටික සේරම දැක්කට පස්සේ තමයි එයාට කාමයන්ගෙන් වෙන්වීමේ ප්‍රතිපදාව කරගන්න පුළුවන්. ඒ කියන්නේ කාමයෙන් අයින් වෙච්ච, කාමේ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණීය රස විඳපු කෙනාට විතරයි, తాවකාලිකව රස විඳපු කෙනාට විතරයි අනේ මේක මට හැමදාම තියාගන්න නම් මම මේ සඳහා මෙන්න මේ වාගේ කැපකිරීමක් කරනවා. මේ වාගේ චර්යාවක ඉන්න ඕන. මේ වාගේ මේ ප්‍රතිපදා පුරන්න ඕන කියලා ප්‍රතිපදාට වැටෙන්නේ Nirodhe අවබෝධ කරාට පස්සේ. වෙන විදිහට කියන්න බුණා නිරෝධයේ తాවකාලිකව අවබෝධ කරපු කෙනා ඒ දැනගත්ත දැකගත්ත නිරෝධය සින් බුද්ධියට සින්න කරගන්න ශක්තිමත් කරන්න ප්‍රතිපදාවට යන්නේ. ඒ නිසා කාමයේ නිරෝධය කියන එක ඇහුව පමණින් ප්‍රතිපදාව සාර්ථක වෙන්නේ නැහැ. කාමයාගේ නිරෝධය පිළිබඳ හිතපු පමණින් ප්‍රතිපදාව සාර්ථක වෙන්නේ. ඒක කොත්තනකදී හරි හීනෙන් තොල ගෑපු කිරිසුවඳක් වගේ පර්යංකේදීම හෝ සක්මනේදී හෝ විශේෂ මේ දෙකදී සිද්ධ වෙන්නේ මේක ඩිංගක් රස විඳින්න ඕනේ. රස විඳලා රස විඳත් උඹ දෙන්නේ කඳුරන්නේ ඒක. ඒක හරියට ඒක තේරුම් ගත්තොත් විතරක් මේක හැකි දෙයක් මට කළ හැකි මම දැනටමත් මේක රස විඳලා තියෙන්නේ මම කොහොමද මේක මට බුද්ධියට සින්න වෙන තාලෙට මට අයිති වෙන තාලට මම මේ කටයුතු කරන්නේ කියලා යෝගාවචරයට ඒ නිවන් ගාමී ප්‍රතිපදාව නැත්නම් මේ කාමයන්ගේ නිරුද්ධ වීමේ ප්‍රතිපදාවට ක්‍රමසහ විදි හිතෙන්නේ බුද්ධ ඥානanse කියපු ක්‍රමවල තියෙන gambhiratwe වැටහෙන්නේ කාමයාගේ Nirodhe తాවකාලිකව අත්දකින්න. ඉතින් ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. තදංග Nirodhe කියලා. අපි භාවනා වැඩමුළුවකදී ඒ යෝගාවචරයට පෙන්ලා දෙන්න හදන්නේ මේ තදංග නිබ්බුතිය. තදංග නිබ්බුතිය පෙන්නලා කියලා දෙනවා මේකට පින තියෙනවා. මේක කළ හැකි. මේක අත්දැකිය හැකි. හැබැයි මේක එනවා යනවා. අකුණු විදුලි කොටන්න වගේ එනවා යනවා. එහෙම පුළුවන් නම් Tamanට තියෙන්නේ ඒ දේ චිත්තක්ෂණ වශයෙන් එන ඒ Nirodhaය චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් එක දිගට අල්ලගෙන ඉන්න මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න කලිටි කරපන් මෙතෙන් යනකම් ගෙනියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ දේ අල්ලලා දෙන්න පුළුවන්. තදංග නිපුති අල්ලලා දෙන්න පුළුවන්. ඊට පස්සේ යෝගාවචරයාට සංවේගී පහළ වෙලා හැබැයි නේ නම් මං හිතුවේ නෑ මට මේ ජීවිතේ මේක අත්දැක ගන්න පුළුවන් වෙයි කියලා මේක తాවකාලිකට මං දැක්කනේ දැන් දැන් තියෙන්නේ මට මේක සඳහා මේ ක්‍රම සහ විදි හදන එක නේද කියලා බැලුවොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේම ක්‍රම සහ විදි හොයන කල්යාණ මිත්‍රයන් හා සම්බන්ධ වෙනවා ඒ ක්‍රම සහ විදි පිළිබඳව බත් වේලක් හොයනවට වැඩිය ඇඳුමක් හොයනවට වැඩිය නිවස්නක් හොයනවට වැඩිය හොයන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක 2 3 4 වෙලා එනකොට හොඳට ඕම සැකහැරලා දැනගන්නවා මම ඉදිරියට යන්නේ කියලා. ඒ නිසා මේ කාමයේ කියන දේ නරකම දෙයක් නෙවෙයි මේ නිබ්බේද සූත්‍රය හැටියට බලනකොට. හැබැයි මම අර නැවත භාවනා පැත්තේ සාකච්ඡාවට යන්න ඉස්සෙල්ලා මතක් කරනවා. හැබැයි සර්පයා වලිගෙන් අල්ලලා බෑ. කාමයේ අල්ලන්න ඕනේ හරියටම බෙල්ලෙම අල්ලන්න ඕනේ. ඉතින් ඒ නිසා බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි කාමය මිනිස්සෙකුට පහර දෙන ක්‍රම තුනක් තියෙනවා කාම මිත්‍යාචාරය කියලා සීලයෙන් නඩත්තු කළ යුතු කොටසක් තියෙනවා කාම ඡන්දය කියලා සමාධියෙන් නතර කළ කොටසක් තියෙනවා කාම රාග අනුසය කියලා විපස්සනායෙන් නතර කොටසක් තියෙනවා ඒකෙදි අපි මෙහෙම ඒකම නැවත විදිහට ඉදිරිපත් කරගන්නවා මේක හොඳට ධාරණය කරගන්න සීලයෙන් නතර කළ යුතු කාම මිත්‍යාචාරය <coughs> මේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සමාදන් වෙන්නේ මිත්‍යාචාරයෙන් වැළකීම සඳහා මිත්‍යාචාරයේ යෙදීම අපි හිතමු බරපතල බොයින රෙලක් කියලා ඒ කියන්නේ මේ කාමිත්‍යාචාරය අද බටේට ලෝකේ නම් කතා කරන්නේ නැහැ මේ කාමිත්‍යාචාරය කියලා නෑ බල්ලෝ අතර මොන කාමිත්‍යාචාරයක්ද බටහිර ලෝකෙට ගියාම බල්ලෝ බලලු වගේ. කිසිසේත්ම චාරයක් නැහැ. මොකද ආසියාකරේ වගේ රටවල් වල තියෙනවා. ඉතින් මේ කාම මිත්‍යාචාරයේ යෙදෙන කෙනා ඒකෙන් විදින අනර්ථ ප්‍රතිඵල තමයි ප්‍රධාන දේවල් තමයි AIDS කියන රෝගේ තියෙන. ඔය එහෙම නැත්නම් කියනවා සමාජ රෝග කියලා જાතිය. ඒක ඉතින් මේ ලෝකෙම පෙන්වන්න තියෙනවා. කාමීත්‍යචාරය කරන අතර බහුල පැතිරෙන රෝගයක්. ඒ වගේම අනිකුත් ඒ වගේ පැතිරෙන රෝග භයානක විදිහට මේ විදදම වශයෙන්ම පේනවා. ඒ වගේම කර්මේශා කර්මඵලය අනුවත් පුදුමාකාර විදිහ පෞල් අඬදබර කංකරච්චල් සිද්ධ වෙනවා. ඒ සා විශාල දුක් දෙන මේ කාම මිත්‍යාචාරය වැළැක්වීම සඳහා නැත්නම් කාම මිත්‍යාචාරය කියන භයානක රෝගයේ භයානක රෝග බීජය නතර කිරීම සඳහා පොටෙන්ෂල් එක තියෙන ශක්තිමත් බේත තමයි සීල කියන්නේ. ਸਰවචනාංශයේ කාමීත්‍යාචාරය දක්වා යනකොට කියනවා කාමේ වීතික්‍රමණය වෙච්ච අවස්ථාවක් එහෙම නැත්නම් කාමය උල්ලංඝනය නීති වෙච්ච අවස්ථාවක්. කාමය පිළිබඳව සමාජ නීති උල්ලංඝනය වෙච්ච අවස්ථාවක් ඒ උල්ලංඝනය වෙච්ච අවස්ථාව තනි තනියම වෙන්නේ ඒක අනිවාර්යයෙන්ම දෙදෙනෙක් දෙදෙනෙක් සහිතව කළ යුතු බුද්ධජනනාතික වචනෙම කියනවා දෙදෙනෙක් දෙදෙනෙක් සහිතව කළ යුතු ගිය කෙසේම හමාර කළ යුතු ග්‍රාම්‍ය ක්‍රියාවක් තමයි මෛතුන සේවනය කියන්නේ. ඒ මට්ටමට යනකොට කාමීත්‍යාචාරය ගමක් පවුලක් රටක් විනාශ කරන්න පුළුවන්. අන්නේ විදිය විනාශ කළ හැකි මේ බීජය කාමීත්‍යාචාරය කරන තරමේ වීතික්‍රම මට්ටමේ මේ කෙලෙසිය නැති කරන්න තියෙන්නේ සීල ශික්ෂාව සීල බේතය. ඒ සීල බේතෙන් නතර කළ යුතු මේ කාමීච්ඡාචාරේ සමාධි බේතෙන් නතර කරන්න බෑ. ඒව නිකන් ආර්ය සත්‍ය වගේ ශක්තිය. සීලයෙන් නතර කළ යුතු කාමීච්ඡාචාරය භාවනාවෙන් නතර කරන්න බෑ. ඒ භාවනාවේ සමාධියෙන් නතර කරන්න ගියාම කාම ඡන්දේ නතර කරන්න පුළුවන්. නමුත් විපස්සනාවෙන් නතර කළ යුතු කාමරාග අනුසය සීලෙමුත් බෑ සමාධියමුත් බෑ. ඒ නිසා මේ වගේ එකට එක සම්බන්ධයක් තියෙනවා. කවදාකවත් අපිට හිතන්න අමාරුයි සිල් රැකලා කාමීත්‍යචාරේ නැත කිරීමට සර්වඥාන්සේ ලියව බෙහෙත් තුන තමයි ශීලයේ. ඒක බීලා ඇතුලේ කාම ඡන්දේ නතර වෙන්නේ කොච්චර සිල් රැක්කත් මේ සිල්වතාවෝ සිල්වතිය තුල තාමත් කාම දනවන අරමුණක් දැකපු ගමන් ඇතුළත කාමේ මතුවෙන්න පුළුවන්. එයා ඒ වීතික්‍රමණය කරන්නේ. තව කෙනෙක් එක්ක දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කළ යුතු දී කිසිං හමාල කළ යුතු ග්‍රාම්‍ය ක්‍රියාවට යන්න නමුත් ඇතුලින් ඕජාව ගලනවා. එතකොට මේ පුද්ගලයා තරම් නොවන ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා. ඉතින් එතකොට ඒ මතුවෙන අපි කියන පංච නීවරණ මට්ටමේ තියෙන කාමච්ඡන්ද සීල බේත අහන්නේ ඒකට. ඒකට තියෙන එකම බේත සමාධි ශික්ෂාව. හරියටම කාමච්ඡන්දේ කියලා කාමයාගේ මධ්‍යස්ථ මට්ටමේ විස බීජේ. සමාධි බේතෙන් දුන්නොත් හරියනොනම් හරියන්නේ එතෙන්ද විතරයි. ඊට පස්සේ තියෙනවා කාමයාගේ තාම සියුම් බීජයක් කාමරාග අනුසය කියලා නැත්නම් කාම ආශව කාම යෝග කාම භෝග ආදි වශයෙන් ඒකට සීල බේත අහන්නෙත් නැහැ සමාධි බේත අහන්නෙත් නැහැ ඒක අහන්නේ විපස්සනා බේත පමණයි. ඉතින් මේ තුන දැන් මට ආතුර වෙලා ඉන්නේ මම මිත්‍යාචාර කාමයෙන්ද කාම ඡන්ද කාමයෙන්ද කාම අනුසය කාමරාග අනුසය කාමයෙන්ද කියලා ආධුනිකයෝ දෙච්චර ලේසිත් නෑ ඔක අල්ලන්න. හැබැයි ඒක ආධුනිකයට අදාළ නෑ. ආධුනිකයට හුඟක් වෙලාවට ප්‍රධාන වශයෙන් ඉන්නෙම කාමීත්‍යාචාරයම. නිසා යාට කරන්න තියෙන්නේ මේ කාමීත්‍යාචාරයේ තියෙන ආධිනව සලකලා එතන එකම බෙහෙත සීලේ බව දැනගෙන සීල ශික්ෂාවක පිළිටන්න ඕනේ Taman ඉල්ලගෙන සමාදන් වෙන සීලේ. ඒක සර්වඥයන් සඳහන් කළ තියෙන්නේ සමාදාය සික්ඛත සික්ඛාපදේශු. මේක මේ කාමච්ඡන්දේ කියන භයානක මේ විස බීජය පවුලක රටක ගමක තියෙන සාමේ විනාශ කරලා යක්කු පෙරේතයෝ බවට පත් කරන්න පුළුවන් මේ ශක්තිය සීලයෙන් නතර කළ යුතු බව අනිකුත් සාස්තුන් වහන්සේලා තේරුම් නොගත්තාම නෙවෙයි. ඒ මොකද මේ අනික් ආගම් වල ගත්තාම මේ කතෝලික ආගමේ කඳ උඩ දේශනාවේදී එහෙම නැත්නම් මුස්ලිම් ආගමෙත් ඒක කතා කරනවා. ඒක කතා කරනකොට ඒ උන්දලා මේ කාමභෝගී මිනිස්සුන්ට මේක නතර කිරීමට ලියන බෙහෙත් තුණ්ඩුවයි ਸਰවඥාන්සේ ලියන බෙහෙත් තුණ්ඩේ බුදුමාකාර වෙනසක් තියෙනවා. අර සීලු දෙනවා. අනිකුත් සීලුම ශාස්ත්‍රවරු ඒක කැඩුවොත් ඔබ සදාකාලික අපායට යනවා දෙයන්නාසිකේ මේ සාපේට ලක් වෙනවා පිළියම් කරන්න බැරි භයානක අකුසලයක් කිරුවා වෙනවා සරක පියව් නැත්තම් මරනවා නැත්තම් ගහනවායි කියලා මේක අනපනත් බවට පත් කරලා තියෙනවා සරුවචනාංශී කවදාකවත් එහෙම අනක් නැතුව කැමැතිනම් කාමෙ විඳපන් ඔන්න ආදීනව මෙන්න මං දෙනවා බලට මෛත්‍රියෙන් කරුණාවෙන් කාමයේ ආදීනව පෙන්ලා මේකෙන් අරසවෙන් මෙන්න ඒකේ ආනිසංශ මේ දෙක තියලා කැමැති එකෙක් ගන්න හදනවා කියනවා මිස කැමැතිනම් සම තමන්ගේ ස්විච්චාවෙන් සමාදන් වෙන්න කියනවා මිස මේ බුද්ධ ශාසනයේ කිසිම තැනක කාටවත් බෑ කාටවත් සීල් සමාදන් කරවා ඉල්ලගෙන ගන්නවා ඒ නිසා බොහොම ලස්සනට ඒක පුංචි නෑ ඒ වචනේ සමාදාය සික්ඛත සික්ඛාපදේශු අනිකුත් ඇත්තෝ අපාය බය ඇති කරලා සදාකාලික අපායක්ම වලා කෙරුවේ නැත්තම් මෙහෙමයි කියලා දඬුවම් කරනවා. අපි එකේ නෑ එහෙම එකක්. නමුත් අවාසනාවකට වගේ මේකෙත් මේ මූලධර්මවාදී බුද්ධඝංකාරයෝ මේ සීල් රැකවන්න හදනවා කිකිලිය පිටර රැකවනවා වගේ අනුමුද. මේ පද්ද බල පටලවා ගැනීම. ඒ කවදාකවත් කාටවත් කරන්න බෑ. කාටද කරුණු කියලා දෙන්න පුළුවන්. අඹ ශිල්පදේ කැඩුවොත් මෙන්න අදිනව ශිල්පදේ රැක්කොත් මෙන්න ආනිසංශ කැමති නටකපා. කිසිම තාලයකට කිසිම විදියකට ශිල්පදයක් මාර්ගෙන් හෝ අනුන්ට හිංසාවක් කරන්න, උසස් කළ සලකන්න, පහත් කළ සලකන්න කිසිම තැනක කටවැදලිලාවක් නෑ බුදුහාමුදුරුවෝ. හොඳට මතක තියාගන්න අනුන්ට රක්වන්න හදන සීලෙයි වරදොල Taman රකින්න සීලේ සමාඩ සීලබ්බත පරාමාසයකට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක සංයෝජන ධර්මයක් වෙන්න පුළුවන්. ඒක Tamanටම අසප්පුරුෂ ධර්මයක් වෙන්න පුළුවන්. Tamanම අනුන් හෙලා දකින්න දෙයක් වෙන්න පුළුවන්. Taman උසස් කළ සල්කන මාන්නය ඇති කරන දෙයක් වෙන්න පුළුවන් නිසා මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන මේ කාමේ නැත කරන අදහසෙන් නැත්නම් කාම මිත්‍යාචාරේ නැත කරන අදහසෙ තියෙන සීලයෙන් හරියට තේරුම් ගත්තොත් කවදාකවත් කරදරයක් වෙන්නේ නැහැ. සීලේ නිසා අනුන්ට Taman උසස් අනුන් පහත් කරලා වෙන්නත් බෑ. Taman පහත් කරගන්නත් බෑ. අනුන්ට මේක රැකපල්ලා කියලා රැක්කේ නැහැ කියලා හිතමන අපග ගන්නත් බෑ. මෙන්න මේකෙන් යම් දවසක Taman කාමච්ඡන්දය නැත්නම් කාම මිත්‍යාචාරය සම්බන්ධ සීල මට්ටමේ මේක හරියට Taman තේරුම් ගත්තොත් තේරුම් අරගෙන විතරක්මයි Taman සිල් ලකින්නත් ඕනේ. කරපු දවසේ තේරෙන පටන් අර ගන්නවා එවැනි සීලයක් තමයි සමාදන් වෙලා රකින්නකොට නිවනේ කියන ඒ సౌందర్యාත්මක බව සීලෙත් තියෙනවා කිසි කෙනෙක් තමන්ගේ අම්මා සිල්ලක් නැහැ කියලා තමන් තමන කිසිම ප්‍රශ්නයක් නැහැ තමන්ගේ තාත්තා සිල්ලක් නැහැ කියලා මල්ලි සිල්ලක් නැහැ කියලා අක්කා සිල්ලක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඒක කරදරයක් කරගත්තොත් මම කියනවා සුද්ධ වශයෙන්ම මේ සීලය වදයක් කරගන්න. සීලබ්බත පරාමාශයක් කරගෙන අනුන්ගේ කැඩිච්ච සිල් Tamanට කරදර කරන්න පටන් ගන්නවා. අනේ කියලා හිතෙනවා. අනේ කියලා හිතනවා මේ සදාචාරවාදී මේ එක එකනා වැරදියටපත් කරලා දඬුවම් කරමින් කරන්න හදන මේ වැඩෙන් අනුන්ගේ සිල්පද ගන්නකොට මේ මනුස්සයා දුක් වෙලා ඉවරයි. හොඳට මතක තියාගන්න සරුවචනන්දගේ මේ සීලයේ කවදාකවත් කෙනෙක් සිල් දැක්කයි කියලා මට පිංතිද්ද වෙන්නෙත් නෑ කෙනෙක් පව් කෙරුවයි කියලා මට අකුසල් වෙන්නෙත් නෑ තමන් කරපු දේ විතරයි. ඉතින් මේ දේ තේරුම් ගත්ත දවසට මේ දේ හැබැයි වෙනසකින් මේක තේරුම් ගත්ත දවසට මේ මනුස්සයට පේනවා මේ Tamange ටික අරසා කරගන්න එක ඉච්චතම අමාරු නෑ. මේ ලොකු කොන්ත්‍රාත්යක් ගන්න ගියොත් තමයි වැඩේ අමාරු වෙන්නේ. මුළු පවුලම සිල්වන්ත වෙන්න ඕන, මුළු ගමම සිල්වන්ත වෙන්න ඕන, බෞද්ධ රාජ්‍ය හදන්න හදනවා, ධර්මිෂ්ඨ රාජ්‍යයන් පිටවන්න හදනවා. අනේ ඒ කියන නරිවන්දන් කතා කරන යකු ගාව සිල්නේ. ඒ නැති නිසාමයි මේගොල්ලෝ මේ මහා ලොකුවට ඔක්කොම සිල් රැකගන්න හදාන්නේ. මම මේක ඇත්තටම කාටවත් රිදවන්න කතා කරන්න මට ඕනකමක් නැහැ. මම කියන හුදුවට කල්පනා කරලා බලන්න. තමන් රකින්න සීලය පිළිබඳව තමන්ට ආස්වාද ආදීනව වැටහෙනවා නම් මේක තමන්ගේ පෞලේ කිට්ටුවන්තය නොරැක්කයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. අර බටහිර රටක මිනිස්සෙක් එමන්ස බොහොම නිවිච්ච හැදිච්ච මිනිස්සෙක් නමුත් එයාගේ අම්මා වෛශ්‍යාව ප්‍රසිද්ධ වෛශ්‍යාව. ඉතින් ලෙඩ වුණාට පස්සේ සලකනකොට ගම්මු කියලා තියෙනවා යකෝ ඔය ගෑනට සලකන්න එපා ඔය ගෑණි මහ මෙන්න මෙහෙම මෙන්න මෙහෙම වේසකම් කරපේ. ඊට පස්සේ කිව්වලු වේසකම් කරුවට මගේ අම්මා. මම සලකන්නේ මගේ අම්මට. ඒ අම්මා වේසකම් කරන එක අම්මගේ වැඩි. ඒක අම්මා බලාගත්තා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ට ගිහිල්ලා අම්මට අම්මා කෙනෙක් විදිහට සලකනවා. ඒ කියන්නේ අම්මගේ චරිතය මට මොකෝ. දැන් අපි එම නෙවෙයි වෙලා තියෙන්නේ මේ ආගමේ බාහිර දුරකම කරට අරගෙන ඒ ඔක්කොවල මනින්න හදනවා සීල මිම්මේ, සමාධි මිම්මේ, ප්‍රඥා මිම්මේ. මෙන්න මේක තමයි මේ සර්පයා වලිගෙන් අල්ලනවා කියන්නේ. මුදුවට මතක තියාගන්න අදිෂ්ඨානයක් ගත්තොත් ඒ කාමීත්‍යචාරය හෝ සත්ත්වඝාතනයත් වැටෙන්නේ කාමයටම තමයි. මත්පැන් පානයත් අපේ සියරවාද කමිටු විස්තර කරන්නේ කාමයේ අනුව තමයි. ඒ හැම දෙයකදීම තමන්ට තමන්ගේ ප්‍රමාණය රැක ගන්න පුළුවන්කමක් බොහෝ සිල්ලුතුන්ට බොහෝ සත්පුරුෂයන්ට තියෙනවා. අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අල්පගිත මනස සිල් රකින්නේ නැති එක. එනතන තමන්ගේ දරුවා සිල් රකින්නේ නැහැ කියලා ඒක අර මේ බුද්ධ ධර්මයට සිල් රකින්න එන්නේ ඉස්සරට වැඩි කරදරයක් ඇති කරගන්නවා. මේ මම සිල් රකින්නත් එක්කම පවුලේ ඔක්කොම සිල් රකින්නේ නැහැ ඉතින් මේ වගේ මේක ප්‍රායෝගිකව කෙලහැක්කක් වඩපත් කරගන්න ඕන නිකා විලල් කරගෙන අනුන්ගේ දේවල් වලින් හිත පීඩා ගන්න මනුස්සයට මං කියන අඩු ගන්න මේ කාමච්ඡන්දේ වීතික්‍රම මට්ටමක් තේරු ගන්න හම්බ වෙන්නේ ඒකේ පළවෙනි කොටස වෙන සීල ශික්ෂාවේදීත් පටලවා ගන්න. අන්නේම සීල ශික්ෂාදී පටලවා නොගෙන මේක තමන්ගේට අතවාසියක් කරගෙන මේ සිල් දකපු නිසා මට වැඩි විවේකයක් වැඩි ඉඩ ප්‍රස්තාවක් ලැබෙන විදිහට මේක පාවිච්චි කරන්න නම් මේ සීලෙදිහත් කාමච්ඡන්දේ දිහත් නැත්නම් කාම මිත්‍යාචාරයේ දිහත් විපස්සනා බැල්මෙන් බලන්න වෙනවා. ඊයලින් බලන බැල්මෙන් බලන්න වෙනවා. ඉතින් ඒක අමාරුයි. ඒක මොකක් කරාට වැඩේ සම්මාදීච්චයි මේ යෝනිසමනසිකාරට. ඉතින් ඒ නිසා කාමච්ඡන්දත් එක්ක වැඩ කරනකොට ධකමලා මිරිකලා කාමයේ අතහරින්න එක නෙමෙයි වැඩේ. වැඩේ කරන්න තියෙන්නේ ඒ සඳහා බලන බැල්ම සම්මාදීච්චය. ඒ සඳහා යොදන මානසිකාර යෝනිසමනසිකාරය හරියට යෙදුනොත් මේ කිසිම දෙයකින් ਸਰවචන්නාංශයේ මේ කල්යාණ ධර්මයක් මිස මංගල ධර්මයක් මිස සීලේ කරදරයක් කරලා දීලා නැහැ. බුදුජානන්සේගේ සීලය ගැන කතා කරන කියන්නේ ආදී කල්යාණ. ආදී කල්යාණ මජ්ජෝ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියලා සීලය තමයි හරියට අවබෝධ කරනකොටම සීතල ගතියක් දැනෙනවා. සීලය තමයි අවබෝධ කරනකොටම සීලාචාර ගතියක් දැනෙනවා. සීලය තමයි අවබෝධ කරනකොටම මහත්ම ගතියක් මෙලෙක් ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් සීලය අවබෝධ කරන්න යනකොට මේ මානසික අසහන එනවනම් දැඩි ආත තියෙනවනම් හොඳට මතක තියාගන්න දෙන්නේ සප්පය වලිකින් අල්ලලා තියෙන්නේ. එතකොට තමන්ට මේ සීලෙන් ලැබෙන ඒ ශාන්තිය ලැබෙන්නේ නැහැ. මම හිතනවා ඒ නිසා සීලය පිළිබඳ නිවැරදි අර්ථකථනයක් දීලා ඒ විදිහේ සීලය චිත්තක්ෂණයට හරි රකින්න පුළුවන් වෙන්නේ විපස්සනා කරන මනුෂයාට විතරයි කියලා කිව්වට මෛත්‍රික තරහ වෙන්න එපා. අනිත් ඔක්කොම සීලය අල්ලන්න හදන්නේ එක්කම ආභරණයක් කරගන්න හදනවා එහෙම නැත්නම් අනුන්ට ගහන මූරක් කරගන්න හදනවා එහෙම නැත්නම් මනින්න හදනවා ඒ මොකද මේ විපස්සනා වේදී තියෙන ඒ පූර්ව නිගමනයකින් තොරව මේක බැලීමේ ශක්තිය සම්මාදීච්‍ය යොන්සමනස්කාරය නැත්නම් සීලමත් කරදරයක් කරගන්නවා නමුත් මේ පිටසට මම හිතන්නේ මේක මේ පැත්තෙන් පෙන්වන්න ඕන සමන් කතා කරනවා මිස මේ තන සීලය පිළිබඳ වෙච්චරම පුන පුනා කියන්න ඕන කමක් නැහැ එකක් නම් මට පැහැදිලි මේ ඔක්කොම මට වැඩිය සිල්වන්තයි. මොකද මේ ඔක්කොම කරලා තියෙන රැඩේ පව් මං කරලා තියෙනවා. ඒක මම ප්‍රසිද්ධියේ කියනවා. ඒ පැවිදි වෙන්න ඉස්සර කාලේ ඔය කෙනෙකුට හිතා ගන්න බැරි තරම් ඒ තීරම පරිශන කරලා තියෙනවා. කරපු නිසා මම දන්නවා මගේ හිත පාහරයි තුච්චයි ගණ්ඩ දෙයක් නැහැ. ඒක ඒ ඒ කාලේ හැටි. නමුත් ඊට පස්සේ හරි පාරට වටනවා හරි ගුරුවරු දැක්කට පස්සේ ඒක මෙහෙමයි කියලා දැක ගන්න අර කරපු පව් බාධාවක් වෙන්නේ නැහැ. නිසා කිසිම කෙනෙක් පහත් කළ සලකන්න එපා දැනට පව් කරමින් ඉන්නවා කියලා. මොකද මේ මිනිස්සයා අනිත් පැත්ත හැරිච්ච දවසේ ඕගොල්ලන්ට වැඩි ඉහළට යනවා. අපේ ශාසනයේ ওই පටාචාරාව ඇඳුන් නැතුව දරුවන් දෙන්නෙක් වදපු තරුණ කාන්තාවක් විදිහට ඇඳුන් නැතුව පහරේ කෑගගහ දුවපු පිස්සි සර්වචනච ළඟට ඇවිල්ලා එක බණපදයෙන් එක ධර්ම දේශනාවකින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණා සරුවචනාංශයේ මේ වගේ බණ කියාගෙන ඉන්නකොට තමයි කඩාන වැදුනේ. නංගි 100 පිටෝපන් කියලා තමයි කිව්වේ. ඒ 100 එලවගෙන. ඒ ගමම්ම 100 එලුණා. එතකොටයි දැක්කේ තමයි නිර්වස්ත්‍රයි කියලා. ඒ බයලජ්ජාව පහළ වෙනකොටම ළඟ ඉන්න කෙනෙක් උතුරුසලුවක් ගලවලා දුන්නා. ඒකෙන් බිලිවහගත්තා. බණ ඇහුවා අවබෝධ කරගන්න. ඊට පස්සේ රහත් වුණාට පස්සේ සරුවචනාංශයේ දීපු නම්බුනාමේ මොකද්ද? විනයදර භික්ෂුණීන් අතරින් පළවෙනිද. අර හෙල්ලුවෙන් දීපු පිස්සු අම්මන්ඩිට දීපු නම්බුනාමේ තමයි විනයදර භික්ෂුණීන් අතර පළවෙනිද. ඒ තරම්ම ඒකෙන් බැටකාපු කෙනා ඒක හරසා කරන්න ගිය දවසේ මේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරනවා. ධර්මයේ මේකයි කියලා තේරුම් ගන්නවා. මානකම කියලා කියන්නේ මේකයි. සීලය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තාම මේ ශිල්පදේ කඩාගත්තේ නැති කෙනාට වැඩිය කඩාගත්ත මනුස්සයා අතින් හොඳට සංපාදනය කරන්න ඕන. නමුත් ඒකේ ඒ මනුස්සකේ චරිතෙට නරක දෙයක් නෙවෙයි. බුදු කෙනෙක් ඇත්තටම ඒ චරිතය හුවා දැක්වීමට එයාට නම්බුනාම දෙනවා. මේ මනුස්සය විතරයි ඇත්තම බුද්ධ ශාසනයෙන් වැඩ aran තියෙන්නේ කියලා. නිසා අපේ පන්දිස්වාංශ ඉන්න කාලේ කියන්නේ මේ ශාසනයේ තියෙන්නේ මේ සිල්ලතුන් සඳහා නෙවෙයි. ඒගොල්ලන්ට කොහොමදත් හරියනවා මේ සිල්ලුත් නැති කට්ටියට සිල් කියලා දෙන්න මේ ශාසනය තියෙන. ඒ නිසා ත්‍රිසිල්ලුන්ට අනුකම්පා කරන්නේ. දුසිරියතුන් කෙරේ අනුකම්පා කරලා අනේ මමත් මේව සංසාරේ හිටියානේ. ඉතින් මේ මනුස්සයතේ අසුචි ටිකක් දැකපම බල්ලෙක් කන්න දෝ මොනෝ කරන්නේ. ඌ කනවා ඉතින් ඒ බලු කල්පන. ඕක නැති කරන එකයි තියෙන්නේ. මේ මනුස්සයට බැනලා ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා සීලය පිළිබඳන්නේ සාධනීය පැත්ත බලන්න පටන් අරගත්තොත් අපේ බුරුම පන්දිසාතේ නිතරම කියන්නේ මේ සිල්වත් භාවනා කරන පිරිසකට නිවන් නොලැබුවත් නිවන් නොලැබුණත් එක පැයක් වාඩි වෙලා ඉන්නකොට බලන්න වාචසික ක්‍රියා මොකුත් නැහැ කායික ක්‍රියා මොකුත් නැහැ සුද්ධ පැයක් තන්නේ කර දඹ රත්තරණක් වගේ සිල් රැකේ සිල් රැකෙනවනේ මදිද ඒක මැදිද මේ කුණු සංසාරේ මෙච්චර හොරු ඉන්න ලෝකේ මෙච්චර කාමීත්‍යාචාරය කරන ලෝකේ අපි එක පැයක් වාඩි වෙලා ඉන්නවයි කිව්වහම මේ පැය පුරාවට කායික ක්‍රියා නැහැ වාචසික ක්‍රියා නැහැ අපි මුළු දවසක් හිටියා සක්මන පරියන්කේ කරකර. පුළුවන් තරම් අනුත් යෝගාවචන සලකලා සද්ද කරන්නේ නැතුව තමන්ගේ හිත අරසා කරගෙන මරණ වෙලාවේදී බලන්න ඕගොල්ලෝ කොයි තරම් ගිරිබාණ්ඩ පූජාවල් කරලා තිබුණා මොන જાති දන් දීලා තිබුණත් අර දවස සීපත් වෙනකොට ඒක සුද්ධයිනේ මොනවාකට හම්බෙලා නැති බව හැබැයි නමුත් පව් වෙලා නැහැනේ පාපයක් සිද්ධ වෙලා නැහැනේ සම්බ පාපසා කරනම් වෙලා තියෙන දවස් හතක් ඉන්න දවස් හතේ වුව හතක් ඉන්න දිගට ඉන්න ඉන්න ඉන්න මේ විදර්ශනා ඥාන, ධ්‍යාන, අභිඥා මොනකක් නැතත් මේ කාලේ සිල් රැක්කා කියන එක බුදුරජාණන්සේ කියනවා සක්‍ර දේවේන්ද්‍ර පව වන්දනා කරනවලු අනේ මෙච්චර මේ කාම ලෝකේ ඉඳද්දි මේ මිනිස්සු පංචිල් ලකිනවා අටසිල් ලකිනවා කියලා. නිකමට හිතන්න අපිට මේක පිළිබඳව සන්තෝෂයක්වත් හිතට එනවද කියලා. අපි හැමදාම හිතනවා අනේ මට ධානයක් ලැබුන්නේ නැහැ. අනේ මට අභිඥා ලැබුන්නේ නැහැ. මට අහසෙන් යන්න බෑනේ. මට වතුර උඩ ඇවිදින්න බෑනේ. මට පොළවේ කිමි දෙන්න බෑනේ කියලා මේ එක යකෙකුටවත් තමයි ළඟ තියෙන සීලය පිළිබඳ ආසාව මේ ගෞරවයක් එන්නේ නැහැ. ඔන්න ඕකයි අකුසලයේ කියන්නේ. ඕකයි පෘථජ්ජනයාගේ තියෙන කුණු හොයන ගතිය. තමයි ළඟ තියෙන මේ සීලය ආඩම්බර වෙලා ආඩම්බර වෙනවා කියන්නේ කෙලෙස් සහිතව නෙවෙයි. මේ කවුරුත් සනසන්න ලාභ සත්කාරයට නෙවෙයි මම මේ සිල් ලකින්නේ. ඒක මම මේ ප්‍රතිපදා විදියට කරනවා කියලා. මේ සීලය පිළිබඳ සතුටමයි සමාධිය කියන්නේ. අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි. ආනන්දය මේ හිතේ විපිලිසර බව නැති කරන්නයි මේ කුසල සීලේ තියෙන්නේ. ඒක නිසා යම් තැනක හිතේ විපිලිසරකමක් ආවනම් භාවනා කරගන්න බැරි හොඳට මතක තියානින්න තමන් තමන්ගේ සීලයට ගරු කරලා නැහැ. තමන් සීලයට නිසි තැන දීලා නැහැ. ඉතින් හරියට සැක වෙනවා. විශේෂයෙන්ම බය වෙනවා. බය තන්නේ කරම මේ දුස්සීලයා කරා එන දෙයක් සුසිල්වතර කවදාකවත් බයක් කියන දෙයක් නෑ මොකද එයා දන්නවා මොණයක් ආවිල්ලා මොන જાතියින් ගිහලා මැරලා ගියත් මැරෙන්නේ සීලේ තියාගෙන ඒක නිසා දුසිල්වතට අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුක්ඛති බය කියලා බය හතරකින් නිතරම පිච්චෙනවා තමන්න තමන් දෙද්දෙනවා අනේ මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා ආත්මයක් ලැබිලා අම්මා අප්පා හොඳ වෙලා බුද්ධ ශාසනය කුත්‍යදී අනේ මට සිල් රැක ගන්න බැරි වුණා අනේ මම සතුන් මරුවන අනේ මම හොරකම් කිරුවනේ කියලා ඒ පිටමද සාධනීය පියවර එකක් අත්තරන්නේ නැත්නම් දිගටම තමන්ට තමන් දෙස් දෙනවා. ඒකට කියනවා අත්තානුවාද බය කියලා. එහෙම නැත්නම් පරානුවාද බය රට්ටු බය. රට්ටු බයිනවා මේ වගේ මිනිස්සු බණ භාවනා කරද්දී මේ මනුස්සයා දිගටම මේ විදිහේ අකුසල කර්ම කරනවා කියලා බයිනවා. එහෙම නැත්නම් කවදා හරි හිලේ විලංගු වැටිලා නීතිය කැඩිලා ශිවින් නීතිය යටතේ දඬුවම් විඳින්න වෙනවා. දඬුවම් විඳින්න ඉස්සෙල්ලම බය එනවා. එහෙම නැත්නම් දන්නව අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. ඒ නිසා මරණයට පුදුමාකාර බයක්. සිල්වතා ඒ කොච්චර වැරදි අකුසල කර්ම කරලා තිබ්බත් මැරෙන්නේ ඉස්සර වෙලා. ඒක තීරුම් අරන පාපොච්චාරණය කළා සීලක පිටියා නම් එයා දන්නවා වෙච්ච දෙයට දඬුවම් මට ලැබෙයි. නමුත් මම ඊට වැඩිය අද සීලයක පිටලා තියෙන්නේ කියලා හැම වෙලාවෙම මේ Taman සතු සීලය අගය කරගෙන යනවනම් කාමෙට කොච්චර මොඩු උසන්න හම්බ වෙන්නේ. ඒ නිසා කාම මිත්‍යාචාරයට යන්නේ ඒ තමන් මෙතෙක් රැකපු සීලයටවත් නම්බු කෙරුවේ නැත්තම් තමයි. ඒ නිසා ඒ සීලයට කරු කරන ගතිය ඉන්න නම් සීල තුන් හතර ඉන්න ඕන. ඒ සීල කතා අහන්න ඕන. ඉතින් ਸਰවඥන්සේ සඳහන් කළා තියෙනවා මේ මේ සුතමේ ඥානෙ දීම සඳහා භාවනාවට සම්බන්ධ නැති බුද්ධ ධර්මයට සම්බන්ධ නැති නන්නාඳුන කෙනෙක් ආවොත් එයාට සාසන ප්‍රතිපත්තිය පෙන්ලා දෙන්න ඕන. එයාට දාන කතාවෙන් පටන් ගන්න. දානගතං සීලගතං සග්ගගතං කාමනං ආදීනවං හෝකාර සංකේෂං නිස්සරණානි සංසං සාමුක්ඛංශික දේශනා කියලා ඒක දානේ ලස්සන පෙන්ලා දෙන්න කියනවා. දානේ දීපාම මේ මේ වරකම් කරුවා වෙනුවර දාන දෙන්නේ කොහොඳ? ඊට පස්සේ සීල් රකින්නකොට කියනවා පින් කරනකොටත් වැඩිය හොඳයි පවු නොකර ඉන්නේ කියලා. එච්චරයි දාන කතා සීල කතාවේ පිටු කරලා පෙන්නකොට ඔච්චරයි පෙන්වනවා තියෙන්නේ. ඒකලා කියන්න කියනවා මේ දානය හොරකම් කරනවා වෙනුවට කාට හරි මොනවද දෙන එක සීලය කියලා කියන්නේ පවු නොකර සිටීම මේ දෙක කරනවා නම් ස්වර්ගය කියන එක මහා දුර නෙවෙයි. අනිවාර්යයෙන්ම දාන සීල දෙකේ ලාවට හරි යෙදෙනවා නම් ස්වර්ග සම්පත්තිය ලැබෙන එක පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් මේසා විශාල ස්වර්ග සම්පත්තියක් දෙන දානීය සීලයේ තිබීදී හොරකම් කරමින් කාමීත්‍යාචාරයේ යෙදමින් එන්නේ මොකද්ද මේ කාමාන ඕකාර සංකිලේශං කෙනෙක් කෙලසන මේ කාමයාට තියෙන ගැති භාවය නිසා. මේ කාමයට තියෙන කැඹිරිල්ල නිසා මේ කාමයට තියෙන බත්බැලකම නිසා ස්වර්ග සම්පත්තිත් නැති කරගන්නවා සීලෙත් නැති කරගන්නවා දානයත් නැති කරගන්නවා ඒ නිසා කාමයාගේ ආදීනව ඕකාර සංකේස කාමයේ ඉන්න මනුස්සයට පෙන්ලා බෑ දන් දීලා සිල්ලකලා ස්වර්ග සම්පත්තියේ පෙන්නලා හිත කුළු ගන්නලා තමයි පෙන්වන්න ඕනේ ඕන් ඔය හේරම ඉවරයි කාමයට ඉඩ දුන්නොත් කාමයේ තරම් කාබාසිනිය කරන දෙයක්. හැබැයි ඒක කාමෙන් කාබාසිනිය වෙච්ච මනුෂ්‍යට කියලා වැඩක් නෑ. ඒක සාධනීය නෑ. හොඳට දානශීල කතාවෙන් කුළු ගන්නලා ස්වර්ග කතාව පෙන්නලා කියන්න ඕනේ මේසා සත්‍ය වූ සාතික වූ සැප සම්පත් නැති වෙන්නේ කාම නිසා. ඒක නිසා කාමයේ පිළිබඳව දුර්විමේ කටයුතු කරන්න ඕනේ කියලා ඒක මනුෂ්‍යට ධෛර්යය ඇති වෙන තාලට කියනවා මිසක් කාමයේ යෙදෙන නැත්නම් දඬුවම් කරලා මැනලා කවදාකවත් කරන්න බෑ. ඒ කාමයට එක්ක තියෙන උත්තරේ කාමයේ කියන මේ කොක්කට කාමයේ කියන මේ ආකාශයෙන් උත්තරේ තමයි අබිනිෂ්ක්‍මණය. අතහැරීම. නිස්සරණය. බැඳෙන්න බැඳෙන්න කිට් වෙන්න කිට් වෙන්න වැඩෙන්න වැඩෙන්න කාමයේම තමයි. ඒක නිසා අපිට කාමයාගේ ආදීන ඕකාර සංකලස දකින්නකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිස්සරණ ඇති වෙන්න පටන් අර ගන්නවා. අන්නේම නිස්සරණයට අර පියවර තුන හතරම ගෙවපු කෙනාට විතරයි ਸਰවචනතිගේ සාමුක්කාංශික දේශනා තේරෙන්නේ. සාමුක්කාංශික යෝජනා යෙදිලා තියෙන්නේ, එල්ල වෙලා තියෙන්නේ. සාමුක්කාංශික යෝජනා කියලා මේ දේශනා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනා. ඒ නිසා චතුරාර්ය සත්‍ය දේශනා අහන්න අරසා ප්‍රමාණයක් සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් ඇති කෙනාට ඒ කියවනකොට තේරෙනවා මේක හැමතැනම කරන්න පුළුවන් එකක් නෙවෙයි. සීමිත වරලත් පිං ඇති සැදී පැහැදී ඉන්න අයට විතරයි. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් මේ කාම මිත්‍යාචාරය තේරුම් අරගෙන ඒ කාම මිත්‍යාචාරයෙන් වැළකීමට ශිල්පදයක් සමාදන්ව රැකලා මේ ශිල්පදයෙන් ඇතිවෙච්ච විපිලිසරකම නැතිකම විපිලිසර බව නැතිකම අන්‍ය විහිිත බව නැතිකම හිත නන්නත්තර වෙන ගතිය අඩු ගතිය ඇති වුණ කෙනාට විතරයි කාම ඡන්දය කියන ඊගාව ක්ලේශය. නැත්නම් මේ කාමයාගේ ඊගාව බීජය. ඊටට ඇල්මරිච්ච බීජයක් හැබැයි භයානකයි. මේකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒක අපිට මේ වගේ පිරිසකට බොහොම අදාළයි. මොකද අපි සීලයක පිළිහිටලා හොඳට සක්මන් කරලා පරියන්කිකට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ අපි කාමයේ දනවන්නේ නැති මධ්‍යස්ථ අරමුණට හිස් දානවා. වෙනත හිත පුරවා තබනවා. හිතට වැඩක් දෙනවා. මේ වැඩපොළ තමයි කර්මස්ථානය කියන්නේ. මේ වැඩපොළේ තියෙන්නේ කාමයේ ඇවිස්සෙන්නේ නැති ආස්වාස ප්‍රසවාසී වගේ එකක්. නැත්නම් මේ ඉඳගෙන ඉන්න බව දැකීම වගේ එකක්. එතකොට මේ කාමයාගේ හැසිරෙපු මේ හිත අර උදාසීන අරමුණෙහි එච්චර කාමයේ ධනවත් නැති අරමුණෙහි ප්‍රිය කරන්නේ නැහැ. රුචි වෙන්නේ නැහැ. ආන්න ඒ බව යෝගාවචරය මුලින්ම දන්නවනම් සුතමේ ඥාණයෙන් දන්නවනම් මේ කාමයේ කියලා කියන්නේ පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වාගේ. අත්ින් අතර අත්ින් අතර පැන පැන යන එකක්. නමුත් එක කණුවක බැඳලා තිනොට එක කූඩුවක දානට එයා කැමති නැහැ. ඒක නිසා හිත নানা ප්‍රකාර ෂට මායවි උපක්‍රම යොදලා අර විවිධ කාමාශාවන් දිගේ දුවන. ඒ දිවවීමට මේ වෙලාවේ ආමිෂ වශයෙන් කාමේ නැති වුණාට පරණ අතීත මතකය ඇති වෙන්න වැඩේ කරනවා. අනාගතය පිළිබඳ සැලසුම් ඇති වෙන්න වැඩ කරනවා. ඒ නිසා ඉඳගත්තට පස්සේ එන්නේ ආමිෂේ නෙවෙයි. ඇහෙන් පේන රූප නෙවෙයි, කනට ඇහෙන ශබ්ද නෙවෙයි, නාසයට ගැහෙන ගඳ නෙවෙයි, දිවට දැනෙන රස නෙවෙයි, කායට ලැබෙන පහස නෙවෙයි. ඒ කියන්නේ අපි භාවනා මධ්‍යස්ථාන කරනකොට පුළුවන්තරම් බලනවා එහෙම කාම දනවන අරමුණු නැති තැනකට යන්න. ඒක කනට ශබ්ද නැහැ තැනකට පුළුවන්තරම් යන්න. ගන්ධ රස නැති තැනකට පහසත් අපි දෙන්නේ කාම දනවන. මේ වෛද්‍යනාචි සමාන හද්ද ඇහෙනවත් ඇති. ගන්ධ රසත් දැනෙනවා ඇති. නමුත් භාවනාවේදී පරයන්කේදී බලාපොරොත්තු වෙනව නැතුව ඒ කියන්නේ ආමිෂකාමී මේවට කියනවා වස්තුකාමී කියලා. වස්තුකාමී අයින් කරාට ක්ලේශකාමී වැඩ කරනවා. Taman අර ගినాපු Javaට පරණාතිච මතක හෙට කරන්න තියෙන දේවල් ළඟ ඉන්න කෙනා ගැන හිතලා নানা ආකාර විදිහට ක්ලේශකාම වැඩ කරනවා. මේ ක්ලේශකාම වැඩ කරන එක අයින්කරන උදාසීන අරමුණක් දැමීම නිදර්ශනයක් වශයෙන් මේ බුදුම ස්වාමීන් වහන්සේලා පෙන්වන්නේ කටපුංචි පරණ මධ්‍යසාර දාලා තුන කුප්පියක් ගත්තොත් එහෙම නැත්නම් මොන හරි ගඳ හරි තෙල් වගේ තියෙන දේක් දාලා තියෙන කුප්පියක් ගත්තොත් ඒ කුප්පිය ඇතුලේ හොදන්න ඇතුලට වතුර දැම්මොත් නම් අර තියෙන ගඳ අයින් වෙලා වතුර ඒ ස්ථානේ ගනී. නමුත් කටපුංචි නිසා වතුරක් කරන්න බෑ. මේ දියැලකට ඇල්ලුවාට වතුර යන්නේ ඒක නිසා මේකේ ඇතුලේ තියෙන මේ නරක දේ අයින් කරන්න වතුර පුරවන්න නම් ඒක ක්‍රමයෙන් ඕනේ වක් කරන්න. ඒ සඳහා කරන්න තියෙන්නේ පොල් කෙන්දක් දාලා පොල් කෙන්ද දිගේ බිඳුව බිඳුව බිඳුව වතුර යවන්න. ඒකට යන්නේ යන බිඳුවට සාපේක්ෂව ඇතුලේ තියෙන අපද්‍රව්‍ය එළියට යනවා. එහෙම පුරවන්නේ නැති වුණොත් ඇතුලේ අපතවිය යන්නේ. නිසා භාවනා කරනකොට අපි පුරවන වතුර වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාස ගන්න. එනකම් මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණ ගන්න. ඇතුලේ තියෙන කුණු කන්දලේ තමයි පංච නීවරණ. ඉතින් එහෙම මේ ආශ්වාස ප්‍රශ්වාස කැටකට දාන්න බෑ, ගොඩ ගොඩ දාන්න බෑ. එකවරකට එකයි දාන්න පුළුවන්. ඒ දේ හරියට පොල් කැන්දකින් අර කටපොංචි බෝතලයට වතුරක් කරන දානවා වගේ නැත්නම් අපි පාන්තරිකුත් වැඩි කරනවා. ඒ පාන්ත්‍රිකෙන් දානක බොහොම සීරුවෙන් ඕනේ ටික ටික දාන්න. දාන ඇතුළට දාන දාන වතුර ප්‍රමාණයට ඇතුළේ තියෙන කුණු එළියට යනවා. ඉතින් මේකෙදි යෝගාවචර ඉක්මන් උනායි කියලා කියලා මේක දියැලකට ඇල්ලුවාට වතුර ඒබුවාට කවදාකවත් යන්නේ නැහැ මොකද කටපුංචි බෝතලයක්. ඒකට උපක්‍රමයේ තමයි මානසිකාරයේ ආස්වාද ප්‍රසවාසයේ මේ ආස්වාසී මේ ප්‍රාස්වාසී මේ ආස්වාසී මේ ප්‍රාස්වාසී කියලා කටපුංචි බෝතලෙට වතුර දාන කෙනෙක් වගේ ඉතාම සීරුවෙන් මට ඊයේ නම් ආශ්වාස ප්‍රශ්වාස තුනක් හතරක් කරන්න පුළුණා. අද නම් හතරක් පහක් කරතයි. මම හෙට හයක් හතක් කරගන්න ඕනේ කියලා ආන්න මේ විදිහට කරගෙන කරගෙන ගිහිල්ලා මේ ආශ්වාස ප්‍රශ්වාසය බහුල වෙලා පිටින් එන ක්ලේශකාම අඩු වෙච්ච දවසට උන්න යෝගාචර ක්‍රමසාවිදි තීරණ පටන් ගන්නවා ආනාපානේ වගේ මධ්‍යස්ථ අරමුණක හිටියොත් කාමච්ඡන්ද ආදී ඒ බරපතල අකුසල් නැහැ. ආනාපානේ වගේ මධ්‍යස්ථ අරමුණක් නැත්නම් ස්වභාවයෙන්ම මේක කාමී තමයි තියෙන්නේ. ඒක නිසා තමන් එක හුස්මක් ගත්තත් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කරලා නැත්නම් එක පිම්බීමක් හැකිලීමක් බැලුවත් නැත්නම් සක්මනට එක පියවරක් දැක ගන්න පුළුවන් වුණා නම් ඒ හැම එකකම ඓතිහාසික වටිනාකමක් තියෙනවා. යෝගාවචරය බලන්න පුළුවන් තරම් ආන්නේ විදිහට සති මාත්‍රාව ටික ටික ටික ටික වඩන්න. හැබැයි මේ සති මාත්‍රාව යාන්ත්‍රවල පිරෙන වෙලාවේදී කාමච්ඡන්දයාගේ අඩුවීම යෝගාචරයට වැටෙන්නේ නැහැ. කාමච්ඡන්දකේ රුදුරු බලපෑම තාම තියෙනවා. නමුත් යෝගාචර විශාල සද්ධාවකින් අතනෑන වීර්යයක අතනාරින වීර්යකින් කරගෙන කරගෙන ගිලා යම් මට්ටමකට මේ ආනාපානය දෙක නැත්නම් බිම්බිම හැකිලිම නැත්නම් සක්මන ඇසුරු කරන්න පටන් ගත්තොත් හද කරගන්න පටන් අරගත්තොත් ඉබේම තේරෙන්න පටන් අර ගන්නවා ආනාපාන දිගේ ඉන්නකොට මානසික ආතතියක් නැහැ. හිතට හිතවිලි එන්න වෙලාවක් නැහැ. වේදනා, සද්ද මොනක්වත් එන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඊ타මත්ම සමීපව මේ මධ්‍යස්ථ අරමුණ ඇසුරු කිරීමේ දක්ෂකම චින්තාමේ වශයෙන් වැටෙන්න ගොඩාක් කල්යනා. ඒ කාලේදී මුල් වෙලාවේදී ගොඩාක් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ මේක නැවත නැවත කරන්න. ඒ කරන වෙලාවේදී මේ එදා මේ දතු ආචාර්ය ප්‍රචාරයන් වහන්සේලා හරියට උපක්‍රම ආප්තෝපදේශ උපමා හදලා දීලා තියෙන යෝගාවචරයට මේ දැන් අපි වැඩ කරන්නේ කාම මිත්‍යාචාරයත් එක්ක නෙමෙයි කාම ඡන්දයත් එක්කයි මේ කාම ඡන්දය කියලා කියන්නේ මේ වෙලාවේ තියෙන එකක් නෙමෙයි ඊයේ කරපු ආකාරي කරන්න තියෙන එකක් කරා එන දෙයක් ඒ නිසා ඒක නෙවෙීමට සඳහා මගේ හිත මධ්‍යස්ථ අරමුණකින් පුරවලා තියාගන්න ඒ පුරවා තබා ගැනීමෙන් යෝගාවචරයට ආනිසංශ වැටෙන්න ගොඩක් කල් මේ ක්‍රමය සමාධිය කියලා අපි කියන්නේ මධ්‍යස්තරමනේ බොහෝ වෙලා හිත තබාගෙන හිටියොත් සතිය ගොඩක් කළා කියන්නේ සමාධිය හැදෙනවා. මේ සමාධිය සමත වශයෙන් විදර්ශනා වශයෙන් මුත් දෙවිචේ දෙවිදිකට වැඩ කරනවා. කෙසේ නමුත් ආධුනිකයා මේකේ ආනිසංශ අරමුණි වැඩි වෙලා ඉඳින් ඉන්න කාමච්ඡන්දේ අයින් වෙනවා කියලා ආනිසංශ තේරුම් ගන්න මුල් කාලේ ඉතාමත්ම හිමීට සිද්ධ වෙන්නේ ඒ වෙලාවේදී සමාධිය සමත සමාධිය වුණත් විපස්සනා සමාධිය වුණත් එකම ආනිසංශ ලබලා දෙනවා. ඒක නිසා භාවනා කරන්න ගියාම සමත යෝගාවචරය විපස්සනා යෝගාවචරය පරියංකේ මුල් කාලේ මේ සති සමාධි දෙක තමයි වඩන්නේ. ඒක සමත වුණත් කමක් නැහැ විපස්සනා වුණත් කමක් නැහැ. ඒක කරගෙන කරගෙන යනකොට මේ යෝගාචර බොහොම සරල උපක්‍රම රාශියකින් තමයි මුල අල්ලලා දෙන්නේ. අවුලව ගන්නෙ. ඒන්නේ ඒ උපක්‍රම රාශිය රහත් වෙනකම්ම අමතක කරන්න එපයි කියනවා. තමන් නිවන ලැබුවත්, ධ්‍යාන ලැබුවත්, එහෙම නැත්නම් මේ වගේ පරිසරයට ආපම ඉබේම වගේ සම්පාදනය වුණත් පුංචි කළ සලකන්න එපා කියනවා. හැමදාම පටන් ගන්නකොට ඒ ගෞරවයෙන් යුක්තව වැඩේ පටන් ගැනීම ආධුනික මනසකින් යුක්තව කරන්න කරන්න කරන්න යෝගාචරයට බලාපොරොත්තු සුන් වෙනවා අඩුයි. ඒක නිසා භාවනා කරන හැම දවසකම කියනවා පරියංගට ඇල වාඩි වෙලා අඩු ගානේ ආනාපාන අරමුණවත් හොයන්න එපා. ඉඳගෙන ඉන්න එකේ වර්තමාන මම දැන් මෙතන ඉන්නවා කියන එකේ <clears throat> හිත විහිතුවා ගැනීම තමයි තාමත් වැදගත් දේ. ඒක තමයි ගියක් හදන්න ඉස්සෙල්ලා හොඳට ගෙපලා කපලා මට්ටම් කරගත්තා වගේ නූල් ගහලා හරි ගැසගත්තා වගේ ඒ ඉරියව්වට යන්න පුළුවන් නම් ඉරියව්වේ හිත තැම්පත් කරගන්න පුළුවන් නම් ඒකට පස්සේ තමයි යෝගාවචරය Tamanට ප්‍රකට වැටෙන්නේ ආනාපානද පිම්බීම හැකිලිමද කියලා අරමුණ කෙරෙහි හිත යොදන්න. මුලින්ම කරන්න තියෙන්නේ කායනුපසන වශයෙන් හිත එළඹ සිටීමයි. එතනදී මම කැමැති මතක් කරන්ද හොඳට දැන් ආනාපානය කරලා හුරු වෙච්ච කෙනෙක් නැත්නම් බිම්බිම ඇකිලිම කරලා හුරු වෙච්ච කෙනෙක් සමහර විටක අපහසුතාවයක් දකිනවා ආනාපානෙ අල්ලගන්න. ඒක පටන් ගන්නකොටම සියුම්. ඒක නිසා ඒ පුද්ගලයාට හරි ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ හැමදාම කියනවා ආස්වාද ප්‍රසවාසය බලන්නේ කියලා. මුල මැදාග බලන්නේ කියලා. ගොරෝසු වෙනස බලන්නේ කියලා. ඉතින් මට දැන් ආනාපානෙ අහුවෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ සමහරලාට ඒ වැරදි ක්‍රමයට හයියෙන් උස්ප ගන්නවා. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් සැක කරනවා. ඒ නිසා පළවෙනිම පියවර තමයි මේ කයේ සතිය පිහිටවීම. මම දැන් මෙතන කියන එක ගත්තොත් ඒකේ පට්ටල වෙලා පදිංචි වෙලා ඊට පස්සේ තියෙනවනම් ආනපාන ගන්න ඕනේ නැත්නම් මේ ඇති කියන පණිවිඩය මම හැමදාම වගේ මේක කියනවා මට මට තේරෙනවා මේක sannivedana වෙන්නේ නැහැ හැමදාම ඉඳගත්කම යෝගාවචරයා ඒ කයේ පහසු හොයන්නත් ඉස්සලා ආනාපානෙ හොයන්න යෑම නිසා අනවශ්‍ය මේ චිත්ත පීඩ ඇති කර ගන්නවා හිතවිලි රාශියක් ඇති කර ගන්නවා ඒ නිසා කාටත් පොදු ක්‍රමයේ තමයි වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සැප වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සමතුලිත භාවය වාඩි වෙලා ඉන්න ඉරියව්වේ ඇති ලිහිච්ඡ භාවයේ දුරට හිත පිහිටවන්න පිහිටලා එතන තිබ්බත් කාමච්ඡන්දෙට එතන ඉඳ නැහැ ආනපානේ වගේම කෘත්‍ය එක කරලා දෙනවා ඒක ඉන්නකොට ආනපනේ මතුනොත් විතරයි ආනපනේ අපි සරණ හොයන්නේ. ආනපනේ පිහිට කරගන්න නැත්නම් අර ඉන්න ඉරියව්වේම හිත පවත්වන්න ගියත් බොහෝ විට ඊටම සරලව ඊටම වර්තමානයේ හිත පවතිනකොට ආනාපානේ හරහා ගිහිල්ලා ගන්න සාන්තිය ආනාපානේ හරහා ගිහිල්ලා ගන්න ඒ ඉස්පාසුව ආනාපානේ පිට නැතුවමත් ගන්න පුළුවන් තත්ත්වෙට එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මම හිතනවා දීර්ඝ ගමනක් කෙටි කරන්න වෙනවා. මම ඇත්තට මෙහෙම කෙටි ක්‍රම අඳුරලා දෙන්න කැමති නෑ. මොකද යෝගාවචරය ඒක කල්පනා කරන්න පටන් ගන්නවා භාවනා පැත්තක තියලා. නමුත් යම් ආකාරයක භාවනා කරලා සුනී වෙච්ච සාන්ත වෙච්ච ආනාපානයක් තියෙනවා නම් ඒක නා නැවත ආනාපාන හොයන්න යෑමෙන් අවුලක් වෙන්න ඉඩ තියෙනවා. මම මම ඒකට දෙන්නේ නිදර්ශනය තමයි හොඳට දඟලලා දඟලලා දඟලන මේ අඬ අඬ හිට බබෙක් නිදි කරව ගත්තට පස්සේ බබාට තට්ටු කරලා ඇහුවොත් එම් බබා ඔයා දොයිද කියලා ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. බබා දොයි නම් ඒක දැනගන්න ඕනේ නැලවිල්ලට බබා දොයි ආයේ බබාගෙන් අහන්න යන්න ඕනේ නැහැ දොයිද කියලා. එයා දොයියන් ගන්න එකයි තියෙන්නේ. ඒ වගේ ආහනපාන්නේ නැතුව හෝ කමන්නේ හිත තැම්පත් වෙලා තියෙනවා නම් කාමච්ඡන්දේ නැන්නම් ඒක එහෙමම යන්න දෙන්න සෑහෙන සූරකමක් ඕනේ, කලපුරුද්දක් ඕනේ, අසුවිරු ඥානයක් අවශ්‍යයි. ආධුනිකයට නම් මේ එහෙම අවස්ථාන් නොවෙන්න පුළුවන්. එයාට ආනාපානෙත් එක්ක ඉඳලා පුළුවන් තරම් ආනාපානයේ ස්වභාවික ලක්ෂණ ආස්වාසයේ මීමේ ප්‍රසවාසයේ මීමේ කියලා දැන ගැනීමෙන් තමයි ඒ කාම ඡන්ද කාමය එහෙම නැත්නම් නීවරණ මට්ටමේ කාමය හිරි වට්ටලා తాවකාලිකව යටපත් කරලා මේ ආනාපානේ වගේ මධ්‍යස්ථ අරමුණක හිත පවත්වන්න පුළුවන් කියන ඒ හැකි සංඥාව එන්නේ උඟාක් මන්දොත්හයි කරවලා. උඟාක් පීඩාවටපත් කරලා. නමුත් ඊට වැඩි වෙන ක්‍රමයක් නැති නිසා අපිට තියෙන එකම ක්‍රමය. වැඩි වැඩි වැටි වැටි නැගිටින ක්‍රමය තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ආරම්භයේදී ඒ භාවනට බැස ගන්න වෙලාවේදී අරමුණ අවුලවා ගන්න වෙලාවේදී පුළුවන් තරම් ඉවසිල්ලෙන් පුළුවන් තරම් තමන් තමන් කෙරෙහි මෛත්‍රී කරුණාවෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් මම හිතනවා යෝගාවචරයට මේ විපස්සනා දැක්ම තියෙනවා කියලා. මේ විපස්සනා දැක්ම නැතුව ආනාපාන පස්සේ අඹාගෙන යන්න පටන් අරගත්තොත් හරි අපහසුකටපත් වෙනවා. එහෙම නැත්නම් සක්මන් කරනකොට මුලදීම යෝගාවචරය දැනගන්න ඕනේ විනාඩි 5 10ක් විතර නිකාන් එහාට මෙහාට ගිහිල්ලා ඇඟ විශ්‍රාම වෙන්න දෙන්න ඕනේ. මිනේ කිරි මොකක්වත් නැතුව අන්නේ මේ විශ්‍රාම වුණාට පස්සේ තමයි අවශ්‍ය නම් මනසිකාරයේ වම තියනට වම වම පොළේ වැදින හැටි, දකුණ තියෙනකොට දකුණ, දකුණ පොළේ වැදින හැටි ආදි වශයෙන් ගන්න. පටන් අර ගන්න වෙලාවේ මේක හොයන්න පටන් අරගත්තොත් ඒකට හිතගත දෙක ඇහෙන්න සීයෙන්න කල් ගියේ නැත්නම් අවබෝධය නැති වෙන්නේ ඉඳී තියෙන නිසා මේක කරපුරුද්දෙන්ම අත්‍යරදී හරහම තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේකෙන් අපි උත්සාහ කරන්න හදන්නේ අර මධ්‍යස්ථ ප්‍රමාණයේ කාමය නැත්නම් කාම ඡන්දය ප්‍රයෝගයෙන් අපිට නතර කරගන්න පුළුවන්. නමුත් ඒක නිකන් රබර් බෝලයක් වතුරයට ගිල්ලගෙන ඉන්නවා වගේ. අතහැරිච්ච ගමන් පයින්. නමුත් අත යට තියාගෙන ඉන්න පුළුවන් කියන හැඟීම යෝග ජීවිතයේ ඉතා ලොකු වෙනසක් ඇති කරනවා. ඒක සාර්ථක වුණාට පස්සේ අපි කියනවා නිරාමිෂ සුඛය කියලා. සාර්ථක නැති ඇත්තෝ හොයාගෙන යන්නේ කාම සුඛය. ඒකට කියනවා ආමිෂ සුඛය කියලා. මෙන්න මේ දෙකම දකපු කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ ඇස් දෙකම පේන මිනිහයි කියලා කියන්නේ. කාමයේ විතරක් දකින මනුස්සයා එක ස්පොට්ටේ එයා මේ නිරාමයේ සුඛය දැකලා නැහැ. දෙකම දැක්කනම් ඇස් දෙකම පේන ගැඹුරක් ත්‍රිමාන රූපයක් දැක්ගැනීමේ ශක්තියක් තියෙන කෙනෙක් පාටපත් වෙනවා. ඒක නිසා අපි මේ වගේ වැඩමුළු වලට සම්බන්ධ වෙමින් මේ කරන්න හදන්නේ පාද ගන්න බැරි වෙච්ච දෙවෙනි ඇහැ ගැඹුර දැක්කන්න පුළුවන් ඇහැ පාදා ගැනීමයි. ඉතින් ඒක හිතන තරම් ලේසිත් නෑ. හැබැයි ක්‍රමානුකූලව කෙරුවොත් අපහසුත් නෑ. ඉතින් මේ ධර්ම දේශනා මාර්ගයෙන් කරන්න හදන්නේ ඒ සඳහා කරගෙන යන අයට තව උනන්දු කරවලා ක්‍රමවේදේ මතු කරලා දීලා මේක කළ යුත්තක් කවදා හරි කළ යුත්තක් කියන ධෛර්යය ඇති කිරීමටයි ඒ නිසා අදත් අපි මේ උන්ට පැය කමාරක් පමණ කාලය අරගෙන තියෙනවා. ඒ කාලය තුල මේ ඉදිරිපත් කරන ධර්ම කොටසවලින් Taman දැනට කරගෙන යනා වූ කටයුත්ත තව තවත් ශ්‍රද්ධාවෙන් ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්න ශක්තිය වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිය දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා